සියලු දෙනාටම දෙපා අපි අකටවදී ධර්ම දේශනා කරලා කාලයකට අපුතින් සියලු දෙනා මේ ධර්ම දේශනා සඳහා කරපත් වෙනවා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරකම් තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිවිතසයන් ධම්මෝ ආයන් ධම්මෝ සංගණකාරා තස්සති සදා බුද්ධ සම්පන්න ප්‍රඥාති මේ මහා පුරුෂ විතක්කාට ක්‍රමයේ අදාළමින් ඉදිරියට යන අවස්ථාවක් මේ මහා පුරුෂික අතර උපතවා ගැටීම් ධර්මයක් වශයෙන් සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් අසුත්තර සූත්‍රයේ දක්වලා තියෙනවා. මේක සාරිපුත්‍ර වාක්‍ය විසින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් අවස්ථාවල දේශනා කරන කාරණාව මේ අසුත්තර ක්‍රමයේ ධර්මයේ ඉතිපත් කිරීමේදී අපේ පොතේ පොදුවා ගන්න කර්මාර්ථය සාකච්ඡා ඉතින් අපි වගේ ප්‍රතිපදාවට සාසනයට සදී සහදී කටයුතු කරන කෙනා තේරුම් ගන්න ඕනේ අරුවක් පහලා තියෙන්න ඕනේ හිතලා බලලා තියෙන්න ඕනේ පුළුවන් නම් ප්‍රතිපත්ති වශයෙන් බලලා තියෙන්න ඕනේ මේ පොදුවා ගන්න අපි වුණත් හිතියොත් අපේ නොදැනීම හරහා අපි ඒකේ ප්‍රතිපක්ෂ අසුර කරන්න ඉඩ තියෙනවා ඒකට අපි අර අමාරුවෙන් දැක් කරන දේවල් ඇහිද කූඩේකට වතුර පුරවන්න වගේ කොහොමද කාලෙ අපිට තේරෙන්නේ නැහැ ඉච්ච මහන්සිලා අපි අම්බ ගන්නවා අම්බ කෙරුවට පාලනයට මල්ලකට පරිපූර්ණව දාන ගන්න ඒ මොකද ඒ අන්ති මහරජා රාජ්‍ය සකස් කරගන්න ඕනේ පුදවා ගන්න ඕනේ ඉතින් ඒ නිසා ඉතින් ඒ කායික සමාධිය ඉදිරිපත් කරන මේ කාරණා බලනකොට අපිට යම් යම් තැන් වල තියෙන අනුපාතන සංස්කාර ගැනීම අන්නේ උපේන දේ ආරස්වාවට වගවීමක් අපි මේ උපේන කියන්නේ අතට පස්සේ උපේන ලක්ෂණ කියන නොකල් වෙන දෙයට උපේන දේවලට තරම් නොවන වැඩ අපේ තියෙනවා ඒ නැත්නම් මේ උපේනදී ආරස්ව කරන්න බෑ ඒක නිසා ධර්ම සම්පදාවට පස්සේ ආරක්ෂක සම්පදාය. ඉතින් ආරක්ෂක වෙනකම් අපි වෙන දෙයක් නිකා කරන්නේ. අපේ සංකේත නිකා කරන්නේ. තාර වෙන්නේ. ඉතින් ඒක නිසා අපි සමාජයට කරනවා. මේ දැනුම තමයි අපි අවබෝධවාගයෙන් ධර්මමාව කියලා විලම මාස්කාව කරගෙන ඒකට කාලය ගත කරලා පූර්ණ කාර්යික කරලා අපි ඉස්ලාම ඉගෙන ගත්තේ අපි කස්සාය කරනවා නෑ කරනවා මයි කස්සයි. අල්පේ චෝදට තමයි මේ ධර්මයේ ගුණයක් තියෙන්නේ. එනකොට ධර්මයේ කටයුතු කරන ගමන් මෛත්‍ර භාවයෙන් පත් වෙලා කටයුතු කෙරුවොත් ඒක නිකන් මේ වගේ මොහොතින්දී හදනවා වගේ කොච්චර මානසික පිට ප්‍රතිඵල දෙන්නේ. ඒ නිසා අපි මෛත්‍රතාවයෙන් කියන කරගන්න ඕනේ. ඒක අපි සමෝහයක් වශයෙන් වැඩ කරනකොට අල්පේච මෛත්‍රකම පැහැදිලිව ඉස්මතු වෙනවා. ඉතින් අනිත් වෙනකොට අපි මනිකාවේ අපේක්ෂාවෙන් ගන්න. උසංසදනයක් නෑ. ඉතින් ඒක තමයි සාමුත් වැඩ කරනකොට තමයි කරන්නේ. ඒක අපි කරලා කරනවා. අවස්ථාවේදී ඉතින් ප්‍රතිපදාව ගලවා ගන්න ඕනේ. නැත්නම් මාතෘකාව ගන්න. ඒක අපි කියන්නේ මයිකල් පාට අපි සාකච්ඡා කරා මේ ඉන්න තාක්ෂ කරනාසී ඉස්සරහා අපිට මොනවා හිතකමක් නවතනාසී ඉස්සරහා අපේක්ෂා මේ අපි තේරුම් ගත්තා සංසුක්ඛ සායත මොනායතම අසංසුක්ඛ කියන්නේ ලදදී සතුට වීම කියන මේ ගුණ ධර්මය අපි ළඟ සෑහෙන තියෙනවා ඒක නෑ කියන්නේ නමුත් මේ ඉතින් පොඩි මොකක් හරි කතා කරන අනිත් මහන්සියලා කතා කරන විදිහ ගුණ ටිකක් නොකරන විදිහට මේ පොඩි දෙයකට දත ගහගෙන තමයි කරන්නේ එතකොට අපේ මානසිකත්වය පිටින් බලන කච්ච මානසිකත්වය අතර පරිසම්ලක් වෙනවා ඉන්පාස්තරෝනේ මේ තාක්කල් අපි මේ ජීවිතේ ගොඩනගා ගන්න ජනතා සන්තුෂ්ටි පරමතරණකේ සන්තුෂ්ටි ලබා ගැනීම අහිංසක ප්‍රයත්න කරලා නිහතමානී ප්‍රයත්න කරලා ප්‍රමාදී බබල කිස්සිය හොඳයි ඒකමත් ඒක දිනු කර ගන්න උත්සාහ කරනවා ඊට පස්සේ තමයි මේ පරිවිස්සය දාමෝ නායකමෝ අකාරණ කාරාවසතිය කියන්නේ විවේක මොහොතයි නේද? ධනියාකදී බැඳිලා කුලයාකදී බැඳිලා ගත කරන එකට ඒ ලබන දේවල් නිකන් හරියට පැච්චල් ටිකක් හරි ඉතර ටිකක් හරි දුරට පීසිකදී බවගේ උණකට ගහගෙන යනවා මොනවා වුණත් කියලා. ඒසයි ආසාවෙන් කුපිය දාලා මුදී පහදින් ඒ වාෂ්පීකරණ දේවල් තුරනවා. අනිත් වගේ මේ ගණයා පිළි බැඳීම කුලයා පිළි බැඳීම මේ අපි එකතු කරන දේ අපි එකතු කරන මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වගේ දේවල් මේක වැඩි වෙන වැඩි වෙන අහිමනවා ඒකා ධර්මයේ මාසේ පවිත්‍රසයන් ධර්ම නායන් ධර්ම සහසාරණිකාරාමස කියලා සිද්ධිපත්ත වෙන්නේ අවිවික්ත කියන එකේ තමයි විවේක කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. අවිවේකයේ මේක සඳහන් කරනවා. ප්‍රකාශ විවේකය. ප්‍රකාශ විවේකයේ කියන තමයි හිත නිසිල ඉඳ වැඩේ. එන්න තුනේ ගණ්‍ය අපේ කුලයාටදී වැඩිලා පිළිසනදී ඉන්නකොට සර්වසත්‍ය සඳහන් කරලා තියෙනවා. කෙනෙක් විචි විචි විපාක පාස්කා අන්‍ය තීර්ථක රාජරාජ මහා මාත්‍ය උතුම් එක ඉඳගියොත් ඔය කියන සේම හොද බලන්න. ඒ සංකල්ප සූත්‍රයේදී බොහොම ලස්සනට ඒක විස්තර කරන ජවන්තාසයි. ආය ඕලෙයි කුරුණාසේ දෙන්නා වගේ ඇවිල්ලා ඒගොල්ල මේ ප්‍රසිද්ධිය කියනවා මේ මෙයා විතර විතර වුණ තියෙනවා. මේ සාමාන්‍ය ගත කරන ජීවිතේ ඒකට දැන් සාරිපුත්තු සාන්තිරෝ සඳහන් කරලා තියෙනවා. මේ පාඨ පුත්‍රයන් දෙන්නාට මොකක් ආදාන දිනුවා. ඉන්න සාපයක් වගේ වෙන්නේ අපිට කිලිම කියනවා. අර බේනවා කිව්වා. ඒකෝට ඕලයක් තරහයි. අපි ගුරුනාන්ට කියමු කතා කරන්න කොහොමද කියලා. ඉතින් ජීවිතය ගියාට පස්සේ අතට කිව්වා. ඉතින් පස්සේ ගෝලයා යනවා. බුදුදහමකට කියලා කියනවා. මේ වයසට අපි මේ අපි කියා මේ කාර්යක ප්‍රාණශ අපි කරපු අතරදී කාර්යක ස්වාමීන් වහන්සේ මම ගුරුනාන්ට ඔබ කියලා මේ ඉතින් විභූතිය බාගෙන හිටියා. අතන දුරෙන් වෙනවා කිව්වා දුරෙන් අතන වුණා. ඒක උදේ ඔය ඇකින ගුරුටික රැකෙන්නේ. මේ රාජරාජ මහාමාත්‍ය රාමයේ තියෙන පොඩි සුදු කිලු පාස් පාස් කරලා සංග්‍රහකාර රැකෝ කිව්වා. හැබැයි මේ ඔය ආයෙත් නුඹා ඇත්තම වයින් පස්සේ ඒ ටික කාලයක් ඉඳලා තේරෙනවා මේ සංඥා විදුනේ සාමාන්‍ය කෙනෙකුට පරිහරණය වෙච්ච නිසා ඒක දැම්මම පස්සේ අර විශාල තීමක් පයින් පුළුවන් වෙනවා ආධ්‍යාත්මික පැත්තේ මම මේ භාවනා විතරක් කරලා හරියක් නැහැ මේ කල්පකරණකාර කරේ අපි යම් කිසි දැනීමක් ඇති වෙනවා ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ආකාරයට ඒ කාර්යංගනිකාව කියලා කියන එක ඒ සූත්‍ර පෙන්නලා කියලා තියෙනවා එක සැරේ වෙන එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ දස්සන ශ්‍රවණ සමුල්ලේපන සංගණිකා සහ සංසබ්ද කියලා ක්‍රමයකට සිද්ධ වෙන්නේ. දස්සන කියලා කියන්නේ දස්සන ගාමිය. විවිධ දේවල් දැකීමේ කියන ආසාව අපේ එදිනදා ජීවිතේ අපේ පාකුසලයක් විදිහට හෝ වැරද්දක් නැතිනේ අපි විවිධ දේවල් ගැනීම ආධ්‍යාත්මයක් විදිහට වගේ පේනවා. මේක දර්ශන පාණයක් වඩපත්. ඒක නිසා යාය බලන දේවල් විතර ගන්න මනුෂ්‍යයා මේකේ ආකාරයෙන් පොළොවහරන. ඊට පස්සේ දර්ශන පාණය ඇති කරගත්තා පස්සේ ඒක ආහාර දෙන්න. මේ මේ කොටින් කොටින් පිළිබඳව දැසර ප්‍රාණයක් ඇති වුණා අපට යකන් ඥානිනු ඒක නෝය ආක්‍රමර ඊපස්සේ ආය කතා කරනවා ශිල්පී මහන්දාසයි සමයකට කැමති විතරම කතා කරන්න පෙළෙනවා ඊපස්සේ සමුල්ලේඛනය ආනන්දරට මොකට ඉන්නේ ආනගාවට දිව නාසය සහ කය ඒ තුනේ ඊට පස්සේ බොහොම සමීප වෙනවා ඊට පස්සේ සංගණිකාවට වැටෙනවා. මේ ඒක වෙන්න ඒ තමයි අවශ්‍ය කරන්නේ මේ ආතාවනේ ලබන්න විතර සමාධිශී. සමාධිශී කියනකොට තමයි අපිට දකින්නම් වෙන්නේ, ආන්නම් වෙන්නේ. අනිවාර්යයෙන්ම ආලින්ගනය. ඊට පස්සේ සංසාරය. සංසාරය කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් දෙදෙනෙක් එකතු කරනවාද? කාම පීඩාව, ග්‍රාම්‍ය පීඩාව ගැන. ඉතින් අර දර්ශනය දක්න වෙලාවේ දන්නේ ඉස්සර දුර ගියයි කියලා. සාමාන්‍ය පෙළ දිගට යනකොට එනික නරක් වල කැන්සල් කෙනෙක් වගේ අන්න බලලා තියෙන වෙලාවේ ඌේ ඇවිත් රොඩ් මාඩල් පය බෑම්ම ලිස්සු වැඩෙන් තමයි. මොකද ඉවරන්නේ ඒකට. ඒක නිසා දර්ශන කාමයේ සහ කාම දර්ශන කියන එක තමයි අද වෙන ප්‍රකාරයේ ප්‍රධානම පාඩම. ඒක තමයි අද කිස්මට කියන්නේ. ඒක තමයි ලෝකෙට අසුබලයි ඒ කියන්නේ අපි මොන විදිහට වසංගතක ජීවත් වෙන්න වුණත් ඒක හරියට ඉසුවිසු විහිකලයක් වගේ අත හොයාගෙන ඉන්න කවුරුකෝ ඒ තරම්ම රක්ෂණ නිසා මේ මෙඩිකේට් මොකදකින් නැත්නම් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි දුන්නේ කියන එක අපිට හැන්ඩල් එක කරන්න කොහේ ඉච්ඡත් නැහැ ලස්සන සාමාන්‍ය සමුල්ලේඛන ඉතින් ඒක සමාජ සමාජික මේක නිසා මේ සම්බුද්ධ ආචරණ කරත්තේ නාම කියලා. ඒගොල්ලෝ අයින්ලා ධර්ම දිස්තරයි ට්‍රෙන්ඩ් එක දෙකා. ඒගොල්ලෝ තමයි ආදර්ශ පිටන්නේ ඒගොල්ලෝ තමයි ඉස්සරහට ගෙනියන්නේ. මොකද ඒක දර්ශන කාණේ නාම දර්ශන શબ્ද ඒ හරහා තමයි කරන්නේ. ඉතින් ඒක දිනුනා දිනුනා කියලා කියන්නේ පැහැදිලිවම සංකල්ප පාඩම ඊට පස්සේ සංසාරයේ තියෙන මේ තින්දා සත්වතර ගන්න. ඊට පස්සේ ඔය තියෙන සමාජ ආචාර ධර්ම මොනවාක් තැකීමක් නෑ. තකින්නට දෙයක් නෑ. මොකද මේ දර්ශනාත්මක මෙච්චර පොරදානකොට අන්තිම සංකේත මේ සංසාරයට වැටෙනවා කියන කාරණේ නෑ. මේක පොදු පිළිගන්න දර්ශනාත්මක අනේ කියලා ඒ සංසාරෙත් පැති. ඉන්නේ. මොන සම්බන්ධතාවයේ යමාකට ආර ඉන්නකට ආර තියෙන රැස්වීමකට නිහිරෙන් දෙපැත්තට යාරට තියෙන ජීවන ප්‍රසන්නකේ. ඉතින් මං කිව්වා මට මේක ආදාරණේ මට දැලක් නෑ නමුත් මට තේරෙනවා මේ මුළු සභාවේ 30 ගානක් තියෙනවා 30 ගානම ලස්සන දේවල් දැකීම අපේ කරනවා. ඉතින් ඕගොල්ලෝ ගන්න ඒ තරහ තමයි මේ සංසාරේ හිටියේ. දැන් සංසාර කියන ලෙවල් ද්වේෂය විතර ද්වේෂ පටන් ගන්න කාමෙන් තමයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ද මේ දසන කාණේ කියන එක තමයි මේ ආකාරණ කියන එක ප්‍රසිද්ධ කරන්නේ UN එහෙම e තියෙනවද රෙසලූෂන් එක නෑ කීමාගේ තියෙන්නේ ඔක්කොම මට අරලා දෙන්න එක තමයි එන්නෝ දැන් වල තමයි කායේ පස්සේ සංකල්ප කරන්නේ ඒක දැන් බලන්න ගන්න අහිංසක කාර්යය මේ අහිංසක කාර්ය කරන්නේ ඉන්නේ ඉන්නේ කසකවල ගියාට පස්සේ මම දෙකම කරනකොට පස්සේ සංසතිය කියන කරනවා කරන්නේ සංකල්ප පස්සේ සංකල්පෙන් අපි ආරම්භ කරනවා. සංකල්ප කියන එක අපේ සාහිත්‍ය සඳහන් කරලා තියෙන්නේ ගණ්‍යා කෙරේ සහ කුලියා කෙරේ පැති. ඉතින් ඒක අපි හිතේ ජීවිතේ. මම දන්නවා මේ කතා කරන්නේ කියන්නේ. ඉතින් මම දැන් මේ කිව්වොත් ඒක සම්මතාවන කරන්නේ පවිත්‍ර වෙන්නේ කියලා. ඒක නිකන් මේ බලලන්ට කකරන්න බෑ කියන වගේ දෙයක්. කියන වෙලාව ළමයි වැඩ ගන්න ඉන්න පුළුවන් නම් ඉතින් කොහොම කකරන්න. ඒක කොහොමද මේක ප්‍රයෝජනෙ කියලා. මුල ගන්න හරි. මේක ප්‍රයෝජනෙ ගන්න ක්‍රමයක්. ඒ තමයි ලබන්නේ අපිට මේ මාක්ස්කාරයෙන් කතා කරන්නේ පරිවිච්ඡ කියන එක. විවේකී කියලා තමයි අපි සඳහන් කරන්නේ ප්‍රකාශ විවේකී. මේ ප්‍රකාශ විවේකී කියන එක ලබන්නේ තුනක ළඟට එන්නේ. අපිට විවේකයේ කියන කොටම අපේ තියෙන පෞෂත්ව භාවය අඩු නිසා මිනිසුන්ගේ ධනයාගේ කායික විවේකයේ තමයි අපිට මතක් වෙන්නේ. ඒ තමයි කායික විවේකය. ඒ අපිට ලැබිලා තියෙන කායික විවේකය. අපිට කවුරුත් කියලා කතා කරන්නේ නැහැ අපි නිකේන්ද අපි කටවල භාවනා කරන්න යන්න පුළුවන්. මේ කාය විවේකය ලැබෙනවා. ඒ කායික ලැබීමට අපිට දුරස්ත කරන්න දෙයක් නැහැ. සංවිධානාත්මක කරනවා. නමුත් කාය විනීතේ ලැබෙන එකේ පරප්‍රෝධනය ලැබෙන චිත්ත විවිධය ලැබුණොත් විතරනේ. කාය විනීතේ ලැබිච්ච කෙනා දන්නවා කාය විනීතයෙන් කරාකට වාඩි වුණා කැලේට ගියා. මේ වගේ දෙයක් වාඩි වුණා. ඉත කොච්චර මොකදනවද කියන්නේ. ඉත කිසිම විවේකයක් ලැබෙන්නේ නැහැ කාය විනීතේ ලැබුණා. ඒ නිසා කාය විනීතේ ඇති කරගත් එකනා මේ කාය විනීතේ පාවිච්චි කරලා චිත්ත විනීතේ යනවා කියන එක කායික විකේ ගැනීමකට ගන්න ප්‍රයත්න එකක්වත් කරන්නේ නැහැ. කායික විකේ කියන චිත්ත විකේට. ඒකට වෙනම ආරම්භයක් ඕනේ. වෙනම දේටියක් තියෙනවා. වෙනම අත්‍යන්තය. එසා කායික විකේට ගන්න උපක්‍රම ක්‍රමශාවිදී එකක්වත් කරක් නැහැ. කායික විකේ චිත්ත විකේට. චිත්ත විකේ කියන්නේ අපිට හිතට එන නීවරණ ගන්න කයින් මේ. එන්නකම අපිට ආයුක්තන කෙලෙසුන් නැහැ. ඉතින් විවේකයේ කිව්වට පස්සේ ඔක්කොම හිතන්නේ සංඛාරනිකායේ අයිමින් ලැබෙන විවේකයේ කිනෝට හිතන්නේ මේ මිනිස්සුන්ගේ ගැටලයි. මිනිස්සුන්ගේ ගැට වෙච්ච පමණින් සිද්ධ වෙන්නේ. මිනිස්සුන්ගේ ගැට නැතු කරකට ඒ නිසා මිනිස්සුන්ගේ ගැට කියන එවනත් කණ්‍යාකේ කුලයාකේ වෙන්වීම මූලික අවශ්‍යතාවය. නමුත් මේ මූලික අවශ්‍යතාවයෙන් ඒ බිම පන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝම දසවස්ථාන ගන්න විතර චිත්‍රය කියලා. චිත්‍රයක ලැබුණ පස්සේ විතරමයි එනවා නීවරණ ටික පහේ ඉතිරට විතරමයි මේ ලෝකේ මොකද්ද කියලා තේරෙන්නේ. ප්‍රතිපක්ෂ ගමනේ සම්පීරෝ ධම්මෝ සුඛපටෝ භවේති කියන මේ ප්‍රතිපක්ෂ ධර්ම කියන අපේ හිත මොහා කරන ආවරණය කරන නීවරණ ටික ඉතින් අයිමුණාට පස්සේ හරියට පාස් වෙදලා තියෙන වතුර හරක ආශි අයින් කරපුවාම යට තියෙන වතුර හරහා ඒ දීර්ඝකේ පතුරු වේකසේ නිවන අයින් කරලා මිනිසෙකුට නිමුරු ධර්ම රැකගෙන කරා. ඉතින් ඒ නිසා නිවන පවතින හිතකින් අපි ගන්න තීන්දුව නිවන පහවෙන් හිතකින් ගන්න තීන්දුව තත විශාලයි. ඒ නිසා ඒ වගේ තාක්ෂණ නීවරණ පාකරට පස්සේ තීන්දුව කරන්න දෙයක් නැහැ. තීන්දුව සාක්කෝම එන්නේ නීවරණ තියෙන විදිහට. ඒකයි මැනේජ්මන්ට් ටෙක්නික්ස් හරියට වටින්නේ නීවරණ තියෙන කරා. නීවරණ තියෙනකොට මොන මැනේජ්මන්ට් කරන්න යන කාට යන්න දිලා බලන්නේ නැතිදී මොනම තීන්දුව කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒක කියන්නේ නිරීක්ෂණය වැඩි කරන්න නිකමට යන්න කරා. උදේට නිරීක්ෂණය වැඩි කරනකොට නිකමට යන්න තමයි. නිරීක්ෂණය ආදිච්ච තරමක් කරලා නිකුත් නිකුත් වෙයි. අද තියෙන සාමාන්‍ය තමයි. අනු දැනුම කියන කෙනා ඒකේ ඒකත් කවියක් තියෙනවා මේ කලින් කාර්යෝනිතරම පහල කරලා ඊයර කාර්යෝනිතරම ඔළුවන පෙරලපට කාර්යෝනිතරම මුඛයට ආවෝ ඇතිචාර්යෝනිතරම ජනිකේ කරලා ජනිකේ විදිරේම ගණනවා චෝක වතුර දැන් වල මියාට ලැබලා අපි නැස්ත ඉන්න නිසා ඇඟට ඉන්න අපිට නම් කුණේ දින වයින් මාර ඔළුව හොල්ලනවා ඇතනත් පිටේවා අනිත් ඉතින් ඉතලකට අල්ල සිතිපන් දෙන්නේ නම් ඒ අනිත් දැන් එහා කියලා වතුරේ බලන මෙහා කියලා කොහෙ වැහිලා තියෙනවා වතුර කඩනකම ලාකට චිත්‍රකට අල්ල ඒ වතුරට ඉහළ පහළ වෙනින් මේ පැත්තේ ස්ථාන අර පැත්තට ඇටිකිට යනවා කියන්නේ ස්ථාන එක්ක ගියපු යාත්‍රා. වචනමයි නිතරම උඩ සතුටට කරන්න කරන්නේ. ඉතින් නම් මතක නිතරම යනවා. මේ වැඩි දෙක දෙක දෙක දෙක දෙක දුන්නා. මේ සාමේ අර අර හැලපිල වැඩි. ඉස්තාවරේ අඩු මොන කෙනාම කොසන. ඒක ඕන කොසන කරගෙන බලන්න. ඉතින් අර අර උගා ඉස්තාවරේ ජීවිතය ගැන කොසන කරනවා. අනේ ඉස්හාර වෙලා වෙන්නේ චිත්ත විදිහට. විශේෂයෙන්ම ලෝකෙම කරන්නේ නම් ඒක නිමේ බුද්ධ ඥානයක මෙන්න බුද්ධඥාන ලෝකෙට එනකොට ආයුධ චිත්තේ තියෙනවා. අහලාපාරා උදාරාපිටෝනේ වාක්‍යය. සාධියම නිකායදී ශිෂ්‍යවරල ඒවලට චිත්ත විදිහට උපරිම මට්ටමකට ගන්න උපරිම විදිහට කරන්නේ නැහැ. සමහරවිට ඒක තමයි එක්ක සලකා වේසි, චිත්ත සලකා වේසි කියලා ඒකලත් තියෙන භවබන්ධයේ තේරුමක් කැඩුවත් තමයි ජීවිතේ ඒක තමයි මෙතනදී ප්‍රකාශ ප්‍රකාශ විදිහට ඒක අපි අතන විවිධින ආකාරම් අපි කරන්නේ කායික වශයෙන් නිවීමේ අවශ්‍යතාවය කියලා හිතනවා ඒ නිසා කියනවා යම් කිසි කෙනෙක් කාය විකේ ලබලා සෞඛ්‍ය සම්පන්න වෙන්න චිත්ත විකේ ලබා ගන්න පස්සේ එයා උපදින විදිහට ධර්මතා සාර්ථක වෙනවාද මේ සාර්ථක වුණාට පස්සේ එයා නැවත පිළිසට යන්න පුළුවන් ආදාර දාගන්න ඒක පිළිතුරු කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නිසා තමයි දන්නවා පිළිසක්ත පිළිනකොට තමයි ඒක පිළිතුරු නැත්නම් අපිට කෙලෙසීමක් තමයි කායික සිත්‍රී උපදින වශයෙන් ආදාර කරපස්සේ නැවත පිළිසියන්න මොකක්ද ඉතින් ඒ නිසා මේකෙන් එන්නේ කියලා මේක අදහස් කරන්නේ බුදු ආරම්භයේ කියන චිත්ත විවේක කාය විවේක චිත්ත විවේක ආදාන නිරණ උපදීක ඒක නිසා අපි සංගණික ආර්ථික ඥානතරේ වැදෙනවා කුලයාතරේ වැදෙනවා කියන මේ කතාව පාටිගොයි කියන එක එමත් පස්සේ පිළිගන්න නැතුව ඉඳලා කියන එක දෙකලාවක් කියන එක තමයි විවේකයේ තිබුණාට කාටවත් නොකත් කියන එක තේරුම් ගත්තේ නැත්තම් මේ අපි දැන් හදලා තියෙන බුදුරජාණන්සේ සංකල්පාවෙන් දේශනා කරපු දැන් ලක්ෂයකින් අරපොත. සත්‍ය ලක්ෂයක් කියනවා පහන් ලක්ෂයක් පස්සේ බලන්න. මේකම බුදුරජාණන් මම කල්පනා කරලා ඉතින් සත්‍යය වාස්තේ මේ මුන්ති ඉස්සරහට ගන්නේ. ඒ පස්සේ ඉස්සරහට ඔක්කොම ගන්නවා මේ මොන තරම් ඉගෙනීමේ කතා දුවිතියේ. ඒක මේ මේ දවස් පටන් ගන්න මිච්ඡර විතර පිටක් යනවා. ඒක නිසා ඒක යන්න ඕනේ. මේ මාතේ මේ ආතවත් මොනවක්ද විස්තරකෝනේ උදාහරණයක් දෙන්න ආරම්භ කරනවා කියලා දැන් පාඩපත් කරන ගමන් කිව්වා මේමයි මහිනාසින් දෙන්න යනවලු පාට යන දෙයක්. මේක බලුවිද මොකද දුන්න තමයි ඒක ප්‍රධාන ධර්ම. මොකක් කරන්නේ නිකම්මද ඉන්නේ අක්කරදාන පහකට පොඩි. සින්නද පිළියා කවදාකත් ඉතින් ඒ දවස්වල මේනෝ භාවනා කියලා එක මොදුවට භාවනා කරලා ඒ පිටකම් කරන පාඩියක් කරලා කියනකොට මම ඔබ හිතුවේ මයිත් භාවනා කියලා ඒක මොකක්ද? මේ ධර්ම පරාතක නැදසත්ත. දුවාකරන විදිහට රැස් කරනවා. අනසන්න කාර්යය සංසිපරෙන්නේ සෙනගලානේ තමයි ධන කරන්න තියෙන්නේ. ඇට. ඇට ගැට තියෙන්නේ. මේ විදිහට යනවා කිව්වා. ඒක බුද්ධහරම සා බුද්ධසාර බුද්ධ ධර්මයේ අතර වෙනස උදාහරණයක්. බුද්ධ ධර්මයේ හැම වෙලාවෙම තියෙන ධර්ම කතා කරනවා. උදාහරණ හැම වෙලාවෙම සැකසුතු වෙන්නට පටන් ඒ දෙක තේරුම් ගන්න නැතුව අපි මේ මොන පිළිදර දෙක තුනේ කියන එක දන්නේ නැත්නම් ඒක කිව්ලා පක්ක වැරමකට ඇති ආය කියන මේ බලවත් කුඩේ කතා කරලා නැත්නම් ඉන්නවා කියලා චෝදනා කරන්නේ. බලවත් කුඩේ වලට ප්‍රශ්න ටික තමයි. ඒ සමන්දර ගන්න උනන කවුද කොහොමද? මේ විදිහට කායික දෙකෙන් මේක උපදින්න ලබා ගන්නත් කියලා මොනේ වස්තුන් අපි වැඩ කරන්නේ මම මේක කරනවා කියන්නේ මේ පාටිකතු කරලා තියෙන අපේ විවිධ සකස් කරගන්න. ඒක ඕනෙක පොර කියනවා එන ඕගොල්ලෝ කියන දේලා ඔය කරන්නේ අරගෙන ගන්න වෙන්නේ අපි අරන් කියලා තියෙන්නේ ඔක්කොම වලලා ඉන්නේ මේකදී මේක ශුන්‍යකාරී කියන්නේ. ඒ ශුන්‍යකාරී කියන්නේ මේකට අපි මේ කාමයේ ඉතිරි රාගෝගීන්ගේ ශූන්‍යයි. ඒ රාගෝගීන් ආපු ගමන් කරන්න හැදෙන්නේ වෙනස් කරනවා. ඕකකට මම කියන්නේ මොකක්ද කියලා අපි තොරකට ගොඩේ ගිහින් අපි වාස්තල් හදලා අපි අන්තික ගමන අපි නින්න කරන්නේ. ඒ නිසා දැනගන්න මේ කියන ගමනට ඒ අවශ්‍ය කරන පාඩම්ද සකස් කරලා දුන්නේ නැත්නම් ඒක මේ අපි කියනවා අක්කඩයට හපුර දැම්මා. ලක්කඩිය වැක්කෙනකොට පේන්නේ නෑ මදහටින් අනිත්තර වගේ තියෙන බෝක් කරවට වැටෙනවා ඒක හොඳ වගේ අත ඉතින් උත්තර අහපු දැක්වා. හපුර රැකෙන්නේ ඉන්නගෙන අක්කඩයට හපුර කරනවා. ඉතින් ඒ නිසා අපි මේ සාමූහිකව පටන් ගන්න මේ උදාහරණ අවසාන වෙන බුද්ධ ධර්මයේ යනකොට තමයි තේරෙන පටන් ගන්නවා. ඒක ඒ තේනකට බැලලා නෙවෙයි මේක කරන්න තියෙන්නේ දුපරිසම්පේ. තමන් දැනගන්න ඕනේ දෙලිච්චාව ගැන මොකක්ද කියලා. ඒක කරුණාන්තේ වැඩි ඉන්න කාලෙම මේ පිළිබඳව අවුල තිබිලා තියෙනවා. අතුන්නේ සූත්‍රයේ කොහොමදෝ සර්වඥාගේ සඳහන් කරන එක ගැන කාණ දාන දුරන්න උදාරාමී මතකම දීනාදනේ කිනාතන කරන්නේ සංගීතා නිරෝධනා කරතර පාත්‍ර මුද්‍රණා වේ. දැන් මේ පාඩේ ආනන්දනේ. ඒක තමයි සිද්ධ මේ දෙකෙන් කියන්නේ. මේ හොඳ ලකුණක් තියෙනවා. සංඛ්‍යා වුණත් මේ විදිහට ඉතිරාට කරනවා කියන එක ඉතින් හොඳ දෙයක් නෙවෙයි. ඒකවට අපිට හරි අමාරුයි තේරුම් ගන්න මේ මොකටද මේ දුර්ලක්ෂණය තියෙන්නේ කොතනද තියෙන්නේ ලක්ෂණය. මේ ප්‍රතිවිච්ච ගමන් ඒ කයිවාද කතාවට වැඩෙන්න කරගන්නවා. ඉතින් කතාවක් ගුණට හේම ආන්දරය. ඒක තමයි දැනගන්න ඕනේ. අවිදික්කේ අවිදික්කේ කියන්නේ විවේකයට කැමති කරතිය. ඒක උදානසුක ධ්‍යාන අංගකට කතා කරනකොට අපි අනුනස්කාර වෙන හිත. විවිධ අරමුණු වලට දුන හිතක් කරගෙන යම් වෙලාවක ඉකාරමකට මධ්‍යස්ථානකට ප්‍රත්‍යක්ෂණය කරලා අරමුණට බඳින්න කරන උත්සාහය. ජලයේ වල්ලදීලා ඉන්න වලින් කුළුණී හරකේ දෙනාලා සම්මතයට බැඳලා වගේ කියන කියන්නේ කුමාරට. ඒක ඉඳලා තියෙන්නේ කියන්නේ ඉන්න වෙලාවක බොකට දෙන්න. අර උන්ට රාහේ දිහා බලන්නේ කුළුණී හරකේ. මේ මිනිස්සේ කරන්නේ අවුනියාට පිටෝ අල්ලගෙන ඇවිල්ලා එන්නට කර්මයක් හිතුවොත් බාධා. ඒ කොහොමදක් වහවන්න ආදාන වෙන්න කරාගෙන මක්ලා මක්ලා මක්ලා මක්ලා. අන්තිමට අනෝන බලන්න. අනිවාර්යයෙන් අපි මේ අනාත්මක අපේ මේ අනුභූත හිත දුරට සතිය අරගෙන ප්‍රතිවරමන්ට අරගෙන අපි අරමුණ කියන කොහොමද බඳලා රෝට නතන් දැරියෝ. අන්තිමට නාකුණියක්. සතරකට වටෝ හතියකට පස්සේ එහෙම තමයි. ඇටාරක් තියෙනවා. ඇටක් කියනවා අන්න දෙන පිටිවල දවස් හතක් ඉඳාගෙන. ඒ වලට වලලියට ඔක්කොම කරලා. අනිවාර්යයෙන්ම ඒක නතර වෙච්ච අවස්ථාවක් අපිට ගන්න. ඒක වැඩක් නෙමෙයි. ඉවරකට වගේ කියන්නේ. භාවනා කරනකොට අපේ හිත යම් අරමුණකට ගත්තයි අරමුණක ධානයෙන් පුළුවන් කියලා ඒක සාමාන්‍යයෙන් විතර දෙන්නේ. ඒකම අරමුණේ සිත්ක්ෂණ දෙකක් යනවා. ඒක උපේ ඉඳලා මොකක්ද ප්‍රමාණික චිත්තක්ෂණයක් යන. ආලෝක මාර්ගයේ කිව්වොත් දුෂ්ම දෙකක් බලන්න. දුෂ්ම දෙක චිත්තක්ෂණ නෙවෙයි. නමුත් දුෂ්ම දෙකක් බලන්න. නැත්නම් ඊවර දෙකක් යන. එච්චරයි මොකක් කරන්නේ මොකක්වත් නැහැ. මේක දැනගත්ත පස්සේ අපිට තේරෙනවා නම් ඉස්සර චිත්තක්ෂණය කොහොමද? දැන් මේ චිත්තක්ෂණ මාර්ගයට කොහොමද? ඒක පාට පාට කියලා එකම අරමුණින් දෙන්නේ කියලා ඒකෙන් කියන්නේ මේ වමේ ලකුණේ නැත්නම් පක්නේ ඉඳී කියන්නේ කියන්නේ අපි ලෝකම පාවන. මොකද ලෝකේ මොකක් හරි පිළිබඳව අංශු මාත්‍රයක් අනිත්‍යම වමේ ලකුණේ කියන්නේ. කොයි වෙලාවක හෝ Taman ගන්න අරමුණ නිසා අවශ්‍යයක් කියන්නේ. මේ අරමුණ තව ලෝකම අපිට ඉතින් අපිට තේරෙනවා මේ ලෝකේ ජීවත් වෙන භාවනාව කරනවා. ප්‍රතිපදාවක නාමයෙන් හෝ අරමු දෝෂයන්ට කරන්නේ අනේ කාරණේ ඉස්සරහට ගන්නවා. මේ මරණ වෙලාදී කොහොම වෙයි? මරණ නොකතගෙන විතර මොනවා වෙයි? ඒ ගැන අපිට සංසන්දනාත්මක වෙන්න අනායුපසනාකතා උත්සාහ කරනවා අපිට තේරෙනවා. එකම අරමුණේ දෙසරක් තියෙනකොට අපිට නම් කම්මැලි දී කතා ඒකාකාරී දෙවි මත ගොඩක් ප්‍රශ්න. නමුත් ස්ථාපනය කරන්න තියෙනවා ඉන්දරන බෑ දෙවිදත් බෑ ඉන්දරන යම් ප්‍රමාණයකට හරියන්නේ ඒකට යාර තේරෙනවා මේ කාමච්ඡන්දේ කියලා නන්නතර අරමුණට හිත යනවා වෙනුවට එකම අරමුණේ චිත්තයෙන් දෙකක් පවත්වන්න පුළුවන් ගැතිය බුදුසසුනේ දාලා තියෙන්නේ ඒ කාර්ය කාලය ධර්මතා අරමුණු කියන්නේ කාමච්ඡන්දේ කියන්නේ ඒකම අභාවිත මනසේ හැටි. කරන ලද ප්‍රයත්නයක ප්‍රතිපදාවක් ඉන්නේ කියලා දැනගත්තොත් මට අරමුණ අරමුණ පයින් හිතට එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් තියෙනවා. එකම අරමුණේ චිත්තක්ෂණ දෙක අනුව ලක්ෂණ කියලා කරන්නේ. ඒකට යනකොට ඒකාග්‍රතාවය. ඒ නිසා අපි ඒකාග්‍රතාවයෙන් කියන්නේ කාමච්ඡන්දේ කියලා මේ දෙක මේ අපායන මේක නිවන මේ ඔය දෙක තමයි නිවන අපාය වෙන මොකක්වත් නැහැ නන්නත්තරම විදිහට නන්නත්තරය අපාරතයි සංසාර එකම අරමුණක චිත්තක්ෂණ දෙකක් තියෙනවා ඒකාගර ඒකම තමයි ඉතින් එවැනි දෙයක් ජීවිතේක පරීක්ෂා කරන්න නැතුව එවැනි දෙයක් ජීවිතේ උත්සාහ කරන්න තුන අපි මේක සංසාරේ මෙහෙම තියෙනවා අපි අනන්ත අප්‍රමාණ බුදුන් දකින්නත් මිනිස්සු දකින්න වෙන්නේ ඇති. ඒක කවදාකවත් කරලා නැහැ. අපි කරලා බැලුවොත් ඒකමයි ප්‍රශ්නේ නැහැ. අපිට ඒකම හිතෙන් දැන් තබාගන්නේ සූරකම වීරකම හිරකම ඇති කරගන්න පුළුවන්. ඒකත් අපිට තරහක් කියනවනේ. ඉතින් ඒක කියන්නේ මේ සතියෙන් කයෙහි ජීවත් වෙන චිත්තක්ෂණය හැර මුළු සංසාර පුරාණ කරලා තියෙන තමගේ කයර වයින් කරගන්න. මානවයාගේ එකම වැඩේ මේ හරදෙන් මෙතන තියෙන චිත්තක්ෂණයට වයින් කරගන්න. ඒක කොච්චර ඇබ්බැහිලා තියෙනවද කියනවා බුදු කෙනෙක් කිව්වා ඔය හිත හරදෙන් මෙතන ගනින් කියලා හදිස්සියට නිකන් කෝඩලා කොච්චරද බව කියන්නේ ඉතල ඒ තරම්ම තමයි කයර තමයි දේශනා කරන්නේ. ඒකයි මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන විචේදී. අර දිවිල ප්‍රතිවද ගහන කිලි උච්චවල කරන මොකද අන්තිකට කරන උත්තර රූපලාවන්‍ය මධ්‍යස්ථාන. ඉතින් පැකයි ලස්සන. ඒක දිහා ආගන් කියන දින මොකක්ද මේ විතර වල හදලා කරේ. ඒක නෑ ඇත්තට හොඳයි මට මේ කොල්ලෝ විතර වල ගන්න. අහන්නේ නැහැ. අහන්නේ නැහැ. මම කිව්වට උඹ දැනගන්න මේ බුද්ධ ධර්මයේ පහළ වෙච්ච ලස්සනම මනුෂ්‍යය තමයි මේ. ඉතිසක් මහ බුදුරජාණන් වහන්සේ 80ක් යන්දර සහිත ඉන්නකොට මොනම රාවණ්‍යයක්වත් නැහැ. කිසි කෙනෙකුට කියලා දෙන්න ඕනමක් නැහැ. කොහෙන්ද ලස්සනයි? ඔස්ට්‍රේලියාවේ කොහෙන්ද? ආමසිතිකල් වලින් නෑ පින. පින සීමාව ලස්සනනේ අසංගමිකා ලස්සන මේ උපලුණා ලස්සන මේ ලෝකලාවට නෙමෙයි කියන්නේ. ඒක කොස්මෙටික්ස් කියලා කියනවා. අනිත් ඒක කියලා පවර තියෙනවා. Electric power. Electric power. ඒක ඉයරන මට්ටමට ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ නිසා අපිට පේනවා අපි මේ රෝගකට කොච්චර අකමැති වෙනවද බොඩි බිල්ඩින් කරනවා. රූපලාභණය කරනවා. බොහෝ දියුණුව මානවයෙක් තමයි කටයුතු කරන්නට ඒක අපි සදාකාලික ද්වේෂයට කරා. ඉතින් මේ ද්වේෂය වෙනකොට එකම චිත්තක්ෂණයේ හිත පවත්නකොට ඇතිවෙන සතුට බලනවා. අර පුළුවන්. අර කරත් මම කියුවා. එන්නේ මුතුම හිතනවා මේ ආරම්භ සිත පාතන කල පළවෙනි පටන් ගන්න මම කටි තාක්ෂණික වෙලාවට ඇතිවෙන ඒ සතුට කියලා නිම කරන්න බෑ කැලේ හිටුවා මිනහක ගිනල් කැලේ කරගන්නේ කනක බැඳලා අන්න කියන නිදර්ශනය තමයි මම අර ඇලිකල් ඉවරෙද්දට ගියා දඬුවමකට නෙවෙයි ආවනා මම නෑ නම අන්න ඇයි ආය ඒක ඉතිහාසයේ 114 දෙනෙක් මරණ දඬුවම නියමිතලා කියලා ඒ කියන්නේ ඒක ඉස්සර දවසේ කිව්වට තමයි කියලා හම්බ වෙනවා තුන්දාහක් ඔබට කිසිම ඉන්නයි. කවුද කැමති මේ දවසට යන්න? මාර්ග දඬුවම් නෙමෙයි කියලා කී ඉච්චරමයි. අනිත් එක එක කරනවා. තුමලා ජීවිතේ බලාපොරොත්තු වෙනවා. භාවනා කරන්නේ සමාධි දඬුවම් කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ අවිලුණා සම්බන්ධයි. ඒක ඇත්තට කරලා. ඉතින් කරලා අපි සම්පූර්ණ වාක්‍ය දෙවවා. සම්මතරුවක් ඉස්ලා කරදර දෙන්න ගන්නකොට මොකද නිරකාරණ සීග්‍ර ප්‍රතික්ෂේප කරලා එකට ධර්ම සාකච්ඡාව කරනකොට අහන ප්‍රශ්න ටික කවදාකවත් හිතන්නේ ඒ තරම්ම ඉන්සල්ට මේ දීලා තියෙන උපදේශය තේරෙනවා ඊළඟ ඉන්නකොට කවදාවත් අතර කතා කරලා කිව්වා මම හිතන්නේ මේක නොකියම බෑ මොකද කාරණාව උපවාසලා ඇවිල්ලා සක්මන කරන ආරෝහක වෙලා කියනවලු පෞද්ගලික වල කමක් නැහැ භාවනා ටිකක් කරන්න කියලා කරන්න බෑ ස්වාමීන් වහන්සේ අපේ හිත මාර්මයේ ධර්ම දඬුවම දීලා තියෙනවා අපි කරපු අපරාධ මතක් වෙනවා ඇත්තට වහකු ගමන වෙන මොකක්ද කියන්නේ උපවාසලා මූල ධර්ම නම් කියනවා කිව්වට අපි තමයි දන්නේ මින් යන්නේ මේකට අවදි වෙන්නේ නැහැ කියන්නේ ඒක වහපුරම මේකේ අපේ හිත නිතරම දෙස් වෙනවා ඉතින් අපිට භාවනාව කරන්න බෑ කියන අදහස තමයි කිව්වේ නමුත් වහන්සේ ධර්මයේ සක්මන් කරනකොට මාත් කිව්වේ මට වහන්සේ කිව්වා සක්මන් භාවනා කරන්න කියලා අහන්න කියන්නේ කියලා ඊට පස්සේ ඒත් එක්ක ධර්ම දීනකොට මම තිබුණ සීය දහමකට දිහාට දක්වන සීය වලට ගෙනියනවා මේ නම සංකීර්ණ හතරයි ඇවිදේශන හතරකට තේරුණා භාවනා කරන්න පුළුවන්. අපි වටන්න පුළුවන් කියන්නේ පස්වෙනි අනිය උස්සලා මට හොඳටම විශ්වාසයි. ඒකත් සතිය කියන්නේ දේශනාව ඇහිච්ච නිසා නතර කරලා මට පුළුවන් කියන්නේ. ඒ මනසට ඉස්ලාම දැනෙච්ච දවසේ මට පියවර හතරක් එකට යන්න පුළුවන් කියනකොට එන සතුට බොහෝම තමයි. ඒ වගේම මේ කන්නත් හර විචිකක් සාරමනක ආශ්‍රව ප්‍රසාරයෙන් ඒක දිගට පවත්නකොට දුමාකාර මේ සතුටක් මොදනේ වෙන කරන්නේ. ඒක තමයි ද්වේෂය. එහෙම නැතුණා අපි සදාකාලික ද්වේෂය. ඒ වගේම නිදිමත කරනවා. භාවනා නිදිමත යන රෝගයක් තියෙනවා නම් භාවනා දැතන ළඟට ඒක කරා. හිතගෙන උදියේ. සක්මන් කරනකොට නිදිමත. හිතගෙන උදියේ. ඒ භාවනාවට පිළිගන්න දෙයක් කියලා කියන මාර්ගයෙන් ගන්න පළවෙනි නෑවාදාවි කරගන්න කියලා නැත්නම් ගැටි කියලා හුස්නවා. ඉතින් ගැටි තමයි මම පොඩ්ඩක් උභාණ්ඩ මාර්ග කරන පරියන්ක කාණ්ඩ යන පාරම්පරිකව මට මේ ඉඳලා කියන එකට දුන්නා. ඒක ආශිර්වාදවම දැක්කේ. ඒ කියන්නේ මානසික කියන්නේ අනුකා. ඉඳලා ඒ තරකටම හිත සාධිවිෂයන් කියලා පුදුමාකාර විදිහට ආදරණ තුන අන්තකනේ කීපයක් සඳහන් නිදිමත ඇතුළත නෑ ඒක හොඳට තේරෙනවා තමයි කියන්නේ නැහැ ඒක තේරෙන නිසා අංගයන් මොකද කරන්නේ පාවා නැත්නම් ඇඳුම්කට ගිහින් පාවා ඒක රුධියයි රුධියේ දෙන්නේ යනවා දැනගන්න ඒක කියෙන්න පටන් ගන්න කවදාකවත් නැති විදිහට ඉතරකට කියන මේක හදාගත්ත හිතන්න උසු කියනවා අනේ විදුනට ඒක විලා අපි ඒක සඳහා අරමුණ නැවත නැවත මෙනෙහි කිරීමේ විතක්කේ ගන්නවනම් නැත්නම් ක්‍රියාවක් කිරීම ගන්නවනම් හිත වක්‍රමශීලීව ඉන්න කරන්න ඒක කියන්නේ තේරෙන කරන භාවනා හරියට නියමකට තවත් සමහරක් එක්ක ටිකක් හදාලා ඉන්නේ නැහැ. නිදැනෙත් නෑ. අනියක් කෙනෙක්ට ඒකක් කියනවා. අකුරු රක්මනේ හිතන පදියන්ට වැයකට ඉස්සර දවල්ටත් ඉස්සර. මුදු නෑ යකාරෝ. මේක නැති වෙලාවට. ඒකට මානසික ආයෝපනය. නිසා ජීව විද්‍යාවේ දැනට ජන්ම පිටක්කේ කියන අරමුණ මෙනෙහි කිව්වේ. අරමුණට එක අනුරාධික දානවා. එනිකරේ උන්නතර පත්තලියකට පිළිතුරක් එන වෙලාව නතරම ඇලක් කරවක් කරනවා මෙහෙ ආන්නේ වගේ සත්‍ය පාඨය. ඊපස්සේ අතීතනාගතයේ හිත සාධාරණ ගතිය උද්දේශ කෝපිතේ අතීත පිළිබඳ පශ්චාත්තාපයේ කිසිම මනුෂ්‍යෙකු අතීතහන් දහවන චිත්තම් විකෝමාන වචන සමාධිසු කල්පත්තෝ අතීතයේ ඥාන පශ්චාත්තාපයේ මායි කියන චතුරාර්ය සත්‍යය වෙනවා. සමාධිකයි අනාගතවත් කරන තිස්සක් කාපිතා අනාගතයේ ඥාන ඉහස්රෝ කුතුහලය සමාධිකයි ඉතින් මේ අතීත කාලයට යන්නේතොර වැඩ යෝගාවචරයට විදිහට පාස්සන පුළුවන් ආනාපාන සුඛය එනකම ආස්වාද ප්‍රසවාසී පිළිනදේ වෙන හදත්තේ තියෙනවා ඒකට කියන්නේ මේ ආස්වාදය නේ ආස්වාසය ආස්වාදයක් කියලා දැන් මේ යන්නේ ආස්වාදයේ හොඳටම ගන්න පුදුම සතුටක් එනවා. ඒ හොඳට විස්තර දකින්න පුළුවන් ඒකට කියනවා ආනාපාන සුඛය. ඒකනාවට අතීතනාකට දෙක ප්‍රකෘතියෙන් යන්නේ මොකද වර්තමානයේ අස්පනාකට දැන් ආනාපාන ඉන්න බව ගන්නවා. ඒක අත්දැකීමක් බව තමයි ඒක සුඛයක් කියලා. අවුරුද්දේ දේශනා කරලා තියෙනවා සන්තෝෂ ජීව පණීතෝ අතීතන කෝප සුඛෝත විහාරෝත උප්පන්නප්පන්නේ පාපකේ අත්තරමනේ අන්තර්ධාරකේ උපකෘති ආනාපානේ මේ විදිහට යාලු කරගෙන ආනාපානේ අතින් අල්ලගෙන කන්දක් කඩිනවා වගේ නැත්නම් දැන ගන්නවා වගේ මේ ආස්වාද මේ ප්‍රාස්වාද කියලා අතගාගෙන යනකොට යන්න දැන මේ සුඛේ කියනවා අතිකරන්නේ සුඛයෙන් ඒ වගේම මේ දැනෙන ආස්වාද ප්‍රාස්වාදයේදී මේ ආස්වාදය ලකුණු මේක ආස්වාද වෙනවා. නැත්නම් මේ වම මේ දකුණ කියලා දෙක වෙන් කිරීමේ විචක්ෂණ ඥාන කියලා තාක්කේ විචාරේ කියලා. මේ විචාරේ තියෙනවා නම් සදාපසරයි. සැකේ ඉඩක් නැහැ. අපේ ගන්න දෙය මාසු පිටිනේ ගන්නවා. මුදලට ස්පර්ශ වෙන පාරක් කරනවා. ධර්ම ඕජා වැටෙන නිසා ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන උද්දච්ච මොකුච්ච කියන මේ නීවර ධර්ම වලින් බැහැරකයි හිත කොයි වෙලාවක හෝ මේ විතක්ක විකාර පීති සුඛ ප්‍රදගතයන් ආවට පස්සේ මිනිස්සයා ඥාන හැවක් හැදියා අරුවා වගේ පුදුමාකාර නිරපත්ත ඉතින් මෙහෙම පළවෙනි ඥානයේට යම් යෝගාවචරේ පත්ුනට පස්සේ එයාට තේරෙන්නේ නිකන් මේ සංකල්ප මොහොතක වැටිලා මුස්මලාට බැරි මිනිස්සයාට යාතම උස්තර උස්සලා ඉස්පිරිය ගන්න පුළුවන් ආදී මානසික සම්පත්තිය නේද? කාම ලෝකේ, අරූප ලෝකයේට විහිද වෙන්නේ කියලා. කාම භූමියේ ඉඳලා රූප භූමියට යන රූපේ කියන්නේ ආනාපාන කොටස රූපේ. ඒක සරණ කරගෙන අර කාම භූමියේ හිත උස්සන. ඒක උනාට පස්සේ තමයි මිනිස්සුන්ට තේරෙන පටන් ගන්න මේ මිනිස්සුන්ට තීක්ෂණයට වගේ නෙවෙයි අවශ්‍ය නම් ප්‍රයෝගයේදී දුරු ලෝකෙට ඒක හරියට කියනන්නේ ජීවිතයේ ඉතිහාසයක් උගල හැටියට ඉතිහාසයක් කරන යම් ජායක් කරුණා පස්සේ ආ වාක්‍යක නැතිනවා අච්චරද ඉතාලන්ට බැරි වරක් වාටි හිතේ ගාව මොන විදිහට කල්පනා කිව්වද ඒ ජාලය මේ වේගයත් එක්ක බලනකොට තමයි එතකොට අර පොළේනවා කියන දඩේ මොකක්ද? ඕන ලස්සනට ඇදෙන්න වඩා ගන්නවා. අනිත් වගේ කෙනෙකු තේරුම් ගන්න පුළුවන් මේ රූපෙදී දීලා දීලා දීලා දීලා වැඩි වෙලා මේක මේක යාවෝන් වෙන තර දැනගත්තොත් අර තේරෙන්න පටන් අර ගන්නවා මේ කාම ලෝකේ ගත කරන කියන වැලිකරදාට තුවාලක තියෙන මධිසෝගේ තියෙන මේ ඉරිගෙනක ඒ වෙනකොට මේ රූප ලෝකෙක තියෙන සාන්තියක් එක තේරුම් ගත්තාම ඒක කොච්චර වැදගත්ද කියනවා මේ කිනාට මේ උපයාගත් කාම ලෝකයෙන් ගෙවිල උපයාගත් රූප ලෝකයේ මේ ධ්‍යානයෙන්ම ඉදිරි ගමනක් නොදෙන තරමට පාරක්. ඒ විදිහට තරම බැහැ. ඒ තරම ආනන්දයක් නමුත් මම මේ කියන හතරට මම මේ දේ දාගත්තා. එතකොට ඒකම බාධා වෙන නිසා අපි කියනවා ඒක අනුභව කරගන්න දැනගන්න. මේ අමාරු කුත්‍ය අමාරු විශාල ලැබෙන සැපේ වැඩි නිසා ඒක නිර්ණය කරනවා නැත්නම් ප්‍රශ්න නැහැ. එහෙම කර කර ඉන්නකොට ඒ කෙනා අපි හිතන්නේ පළවෙනි ධ්‍යානෙට ගියයි කියලා පැයක් ඉක්මයි කාමාරතේ කොහොම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට එක වේලාවක් යනකොට අර විචක්ක විචාර දෙකෙන් කරපු කෘත්‍ය නිසා විචක්කේ නිසා මෙයාට විමදෙන්න පිටක් විචාරේ නිසා මෙයාට අතීතනාගත සිද්ධියක් නැතුව ඇති කරන කීමේ විචක්ක විචාර කියන යහපත් චරිතයකට දෙක පිටෝකාරය කරා. ඒ ආයතක කාමර වලට ආයතයක ධ්‍යාන ශක්තිය අනුගිලා හාමුදුරුවෝ කියන්නේ කරා. ඒකත් ඒ යෝගාවචන තියෙන සාමික වෙන රූප රෝපණය තමයි විචිත වෙලාවක් කියනකොට අර රූප ලෝකෙට එන්න උදව් කරපු ටිකක් විචාර දෙකම දැන් නැහැ කරකට. ඒ නිසා යාක ඉන්නේ ධ්‍යානයකට නැද්ද කියලා තේරුම් ගන්න බැහැ. ගුරුවරයෙක් කියනවා මේ ධ්‍යාන කින්දනා කීස්ටක් වගේ අල්ලව ගන්න තමයි පක්කේ. ගුරුවරයෙක් ධ්‍යාන කියනවා කියලාට ධ්‍යාන කිහිපනවා විතරයි. ඒ ධ්‍යාන. ඒක මොන විදියෙන්ම තාවකෙන්නට ඕකෝ නෑ කියන කරුණක් නෑ ඒක තමයි. ඒක ධර්මයක්. ඒක ආස්වාදයක් කරනවා. කරලා කරන්නකොට ඇත්තටම පැහැදිලි වෙනසක් නක් වෙලා කරන එක. පොඩ්ඩක් දෙන්න කරන්නේ. උදාරකයට පොත අර අරමුණටම කියන හිත ඉඳලා ඉන්න පරිශ්‍රණය කරනවා. ඒකත් මේ යෝගාවචරය ධර්මය අහලා තියෙනවා නම් ගුරුවරයෙක් කටයුතු කරනවා නම් මේ විචක්ක විචාර දෙකෙන් තොර දීචිතුක ඒකාකතාදී ප්‍රණීත ධානාදී සමානිතෝ දෙවිදික දෙවිදිහානේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන පරිවිතකදී අනිත්‍යයි ආදීනවයි ඉතියාගෙන දැකගත්තේ අයි කරලා අන්න එතෙන්ට කියන පස්සේ දෙවෙනි එකක් විද්‍යාන දෙවෙනි ධ්‍යාන විද්‍යාවට සමාන කරන්නේ විවේකජම් පීති සුඛ විවේකයෙන් හටගත් ආ වූ පීති සුඛ සහිත දෙවෙනි ධ්‍යානයි එතකොට විවේක වෙන්නේ විතක් ප්‍රසාරකේ විවේක විතක් විතක් ප්‍රසාරකේ තමයි ඉස්සෙල්ලා උදව් කරාට පහු වෙනකොට සාමාන්‍ය කර්තකාරී තත්ත්වයකට යොමුෙන්නේ අහලන. ඒක අපි කියන්නේ සක්මන් කරගෙන මොකදට වාහන සක්මන් කරන සක්මන් සක්මන් කරගෙන. දෙවියන් විහාරයක් වෙන සක්මන් ඉදීම සිද්ධ වෙනවා. අවකතාරයේ කරන දෙයක් නෑ ඒක නමදිය තුන කවුරුත් කරන තරම් කරනවා තමයි. එතකොට විතක් විචාර දෙක හැමෝම නිදි නතර කරුවොත් අර තවත් නිදියාවක් වෙනවා. හිත වේදක කරලා අනුවිලා සුරුදු ගතියකට. අනේ එතෙන් යනකොට මේ කියන චිත්ත විවේකී යනකොට හිත විහා විතක්ක විකාර සහිතව ලබා ගන්නා වූ ධ්‍යානෙ යම් මට්ටමකට ගියාට පස්සේ විතක්ක විකාර නැතුව බලපාන. එතකොට අනුවිලා හිතේ ලොකු ඒ චිත්ත විවේකී ලැබුණාට පස්සේ ආ තීරණ පටන් ගන්නවා. චිත්ත විවේකී භාවනායි පිළිතුරු මේ දෙක කැටි දෙන්න කරන්නේ. විතර විතර කියනවා පිස්සුක කැටි දෙන්නේ. ඒ වගේම ඒ කාර්ය කාල කැටි දෙන්නේ නැහැ. ඒ ගොරෝසුගෙන් අයින් කරන එක චිත්ත විවේකී වශයෙන් දැන් මේ කතා කරන ධ්‍යාන සමතකමේදී විපස්සනා වලදී අපි ආස්වාද ප්‍රසවාසය අල්ලගන්න ආස්වාද ප්‍රසවාසය නිච්ච කරගන්න ආස්වාද ප්‍රසවාසයට ආපාදක කරගන්න අපි ආස්වාද ප්‍රසවාසය මිනේ කරන ඒක තමයි අපිට කරගෙන කරන්නේ අපි වෙලාවේ කොයි වෙලාවකරි තමයි තියෙනවා දැන් ආශ්‍රවසාදී මූණට මූණ දාලා ඉන්න පුළුවන් මට ආශ්‍රවසාදී නැහැ පාරක් තියෙනවා විනාඩියක් පාරක් තියෙනවා කියලා එහෙම යන වෙලාවකට එයාට මෙනෙහි කිරීම නොකරන ආශ්‍රවසාදී පවත්න්න පුළුවන් නම් ඒ මෙනෙහි නොකිරීම හරහා ලැබෙන විවේකයේ තුල ප්‍රීතිය සහ සුඛය කැදේ නමුත් යෝගාවචර දන්නේ නැත්නම් මේක හිතටම නෙමෙයි. ඒකත් වෙන්නේ අර මෙහි නොකිරීම හරහා ගන්න පුළුවන් මේ දීප්ති සුපනලදී යන චිත්‍රෙන්නේ නැති වෙනවා. ඒ නිසා කායික කියලා බලන්න එක්කන කායික කියලා ගන්න කරපොපක්නේ සක්ක චිත්‍රෙන්නේ බලන්න වෙනම පාඩමක්. මේ වෙනම පස්කර රාශියක්. ඒක පක්‍රම මේ පාඩම් තියෙනවා. ඉතින් මේ මුස්ලිම් සංස්කෘතිය ගන්න උචුක්කු කරනකට විතරයි. මුදුරකට පිටිකේ බලවට පේනවා ඊට කලින් අවතනස පහළ වෙන කලින් බොහෝ ඒ බමුණු ඒව ලබලා තියෙනවා. හැබැයි ඒක තව කෙනෙකුට කියලා දෙන්න තරම් මේක ව්‍යාකරණ අලගන්න තිබුණා. මෙන්න මේකයි ගැටේ තියෙන මෙන්න මේක කරපන් කියලා කියලා ගන්න පුළුවන් කරන්නේ. කරගෙන කරන්නේ නැහැ නම් අපට කන බලන්න ඕනේ හරියට. ඉතින් ඒ අවශ්‍යතාවය වෙන අනිත් කයට තියෙනවා. මෙන්න මේ මේවා කියනකොට අර කියලා දෙන්න තේරෙන්නේ. ඒකදී ඔය රාජනිෂ්ක්‍රව මුද්‍රජාක දිනකිට මුසතුන ඕෂෝ. එයා කියනවා මල්ල හරිම ෂෝක් මනුෂ්‍යතා. අදලා කහින්සද. මේ කාරණේ මොකද ප්‍රශ්න තියෙන්නේ කියලා දෙන්න ගන්න. එතන බලලා කියන බුදු බුදු අකුඩා ගන්න. අහිංසක වෙන්නේ නැහැ කියලා දෙන්න තියෙනවා. කරන්නේ නැහැ. මේක බලන්න අවශ්‍යයි. ඉතින් අපි බලන්නේ භාෂා නියතමානකම ගන්න ඇයිද? උඩ කියලා දෙන්න දෙන්නේ. මුතුජානන්සේ කිව්වේ මේ භාගියට පබුවකට දාලා යකාරණ දාලා කිව්වා. යම් තැනකට එනකොට භාවනාදීවට විතක් විකාර රහිතවම යන්න උදාසනා කියනවා. ඉතින් එනකම් විතක් විකාර පාවිච්චි කරපුවාම ඉතින් පස්සේ පහළපන්. අපිට වෙලා තියෙන අපි අර උදේට යන්න උදව් කරන විතක් විකාරේ බතාවු. අපිට උදව් කරන උදව් උදව් වෙච්ච එකම තමයි හැදීමෙන් අපි ඉදිරියට යන්නේ. ඉතින් මේකට මොන කරා බුද්ධහමෙන් බුද්ධ ධර්මයෙන් වෙන්කල ගන්න ඕන කියලා අපිට මෙතෙන්දී උදව් කරපු එකක් විචාර දෙක මෙහි කිරිකෙන් තොරව මෙහි කරමින් ගන්න මේ සුඛය යහ ආධ්‍යාත්මික සුඛය මෙහි නොකරින් ගන්න පුළුවන් තියෙන්නේ අපි සාදර වෙලා සදාචාර සම්පන්නව මෙනෙහි කිරීම දිගින් දිගටම කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඇණයක් අනිවාර්යයෙන්ම කරදරයක් ඉතින් මේක සදාචාරවාදියට කියන්නේ යන්නේ නැහැ මෙතෙන් දෙන උදාහරණ කතාවක් විතර දෙක අතාරින්නේ නැහැ ඒ නිසා ඒක සුරේ විතර ගන්න හරියට නියමයි මේ කවදාවත් තමයි කවදාවත් පැන්න නම් යාර්ථේ දෙනවා ඉතින් ඉතින් ප්‍රීතිය ආරම්භ මේ හැම එකකින්ම කෙරෙන්නේ මොකද්ද? ඒ ඉදිරියට යෑම සඳහා සැකන්තේ රොකට් එකේ වගේ. මේ රොකට් එකේ පිච්චෙන පිච්චෙන කෑම හරහලා ගියේ නැත්නම් අධිශාවකාශයේ රොකට් එකට යන්නේ නැහැ. ඒක බාලි මීටර් 300ක් විතර දිනනවා. අධිශාවකාශය යන්නේ ශක්තියෙන් විතරයි. ඒ චක්‍රීලා දිනන උඩට යන්නේ ඒ පිච්ච උදව් රොකට් එකේ ගින එකත් ඉල්ලගෙන යනවා. මේක තමයි මේ බුදුහාමර කියලා දෙන්නේ බුදුහාමර කියලා තියෙනවා. නමුත් අපිට මේක තේරුම් ගන්න බැහැ. විවේකී කියලා කියන්නේ විවේකීම නෙවෙයි. චිත්ත වේකේ ලබනවා කියන එක මේ කය මේ කය නැතික නෙමෙයි මෙතන තියෙන්නේ. මේ චිත්ත වේකේ ලබා ගන්න වෙලාවෙදී මේ දක්ව විචාර කියන මොහිත අචී සංස්කාර වලින් අපි අනිමේ. ඒක මේ ගිරිමානන්ද සූත්‍රයේ නැත්නම් චුල ආවුවාද සූත්‍රයේ පාණකන්ති සූත්‍රයේ කතාව අතුවාවලි නඩවදාන වාසිය අහනවා දැන් මේ අනාගත සූත්‍රයේ ආසමය කාය සංකාර කියලා පටන් ගන්න ඊට පස්සේ ඉස්සකාර ගැන කතා කරනවා මේ වාචික සංකාර ගැන කතා කරන්නේ ඉතින් අතුවාචන මාත්‍ය සඳහන් කරනවා කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රසන්න සංසිද්ධිමක් කවදාකවත් වෙන්නේ චිත්ත සංඛාර කියන තාක්කල් මෙනෙහි කරන තාක්කල් අනවන සංසිද්ධික නේනකොට මෙනෙහි කිරීම ආකාරය ඒක අවස්ථාන චිත්‍ර බලයේදු අර කාය විදිහට වෙන්නේ ප්‍රඥාවෝතර වැඩ එක සැරයක් කර්යයන් දෙවසරේ නොහරියන්නේ ඉතිතියි නිසා කොතෙන්ද යනකම් මේක ගෙනියන්න ඕනද කොතෙන්ද මේක අපහරින්න ඕනද කියන එක හරියම සෙල්ලක්කාර වෙනවා. ඒ වගේ මේක තන්තර වැටෙන්න බලනවා. ඒ වගේ මේක කිසිම ආරම්භයක් නැහැ. සදාචාරකම් විදිහට. ඒක නිසා කොතෙන්ද යනකම් ගේන කොතෙන්ද වල්මද කියන එක දන්නවනම් යාට තේරෙනවා. මේ චිත්ත විදේ ලබා ගන්න පස්සේ ඒ කලාව නැති විදිහටම ඒ පිටු හතරනේ බරු බරපතල පියවර අධ්‍යාත්මික අධ්‍යාත්මික අධ්‍යාත්මික කරන ඉන්නේ ඉන්නේ ඉන්නේ ආකාර දුමාකාර සහැල්ලුවක් විවේක කොල්කින සංකෝචේ වහිතෝච කියන මේ දැනට දන්නේ නැති කම නිසා ඒගොල්ලෝ පල්ලෙහාට මේ කාම ලෝකයට ආකාර වෙනවා ඊට පස්සේ ප්‍රතිසංකාරතර කරනවා වරසක් කියනවා ඒක ගියාට පස්සේ අපි එකම තල වශයෙන් අපි තේරුම් ගන්න උත්සාහ කරොත් මොකක්ද මේ උපති විවේකී කියන්නේ උපති විවේකී කියන්නේ අපි මේ විදිහට ලබාගත්ත ඥාන අපි සමානයි ගොඩක් කරලා ලබාගත්ත යම් වෙලාවක සාහිත්‍ය කරගත්ත විශාල විස්තර විශාල කාලයක් වගේ පාරිසරික වශයෙන් කරන්නේ බාධාවක් නැත්නම් ඒක අපේ උපසාරික කාර්ය කියනවා කටකෝලක් අත්දින්දර මිනිස්සේ වැස්සේ අතු සාර්ථියෝ පරහත්තු ඉන්නවා පුරාගෙන නිකගෙන යන්න වෙන කරන්න දෙයක් නැති ගමනක අපි යන වෙලාවක කොයි වෙලාවක කටකෝර දිවං කරලා කෙලින් හිටගෙන යන්න පුළුවන් වෙලාවකට ආවොත් එමන්සේ ගමන කොච්චර වේගවත් වෙනවද කොහතරපුරින් දන ගන්න කුඩල් කඩ කඩ බයි හර්ජොත්තක නිගාන කැලියට යන ගියේ මේ ඉස්සරහට පිටින් යන ගුණම් වෙලෙදීකට වස්තුනා වගේ තමයි මේ චිත්ත මේක ලැබෙන වෙලාව. ඉතින් ලැබීම වෙලා ඒ චිත්ත විනීයට උදව් කරගත්තා වූ රූපෙන් ආනාපානෙ ගෙවෙන තාම හිතෙන් කියලා දැක්ක දැක්ක දැන දැන. සාමාන්‍ය කෙනෙකුට අමාරු වෙන අපි කියන්නේ රාජ්‍ය දෙකාරේ එච්චරම අමාරු නෑ. මොකද කොටාසිත කරනවා කියලා. අන්නේ ඉතින් මේ කියාට පස්සේ ඒ කෙනාට ඇති වෙන ඒ ස්පාසුක සමාජයකට නිෂ්පාදනය මේ ලෝකෙින් නතු රක්තසක්තිය කිසිම බාධාවක් නැහැ ඉතිවිලිත් නැහැ ආනාපානෙත් නැහැ හොඳට ආනාපානෙත් නැහැ හුස්ම පිටික සාමාන්‍ය සතිය අරමුණක් නැතුව පාතන පුළුවන් බව කොහොමද තේරෙන්නේ දැන් තේරෙනවා කියන්නේ වගේ එහෙම වෙනකොට ආය සත්‍යයක් කරනකොට සත්‍යෙට කාරණා ආය වේදනාවක් එනකොට අනේ මට මේ පාඩු මේ කියලා තුනකට වේදනාවක් එක කාරණා දෙන්නේ ආයෙත් විකත් යනකොට සායම අපරාධයන් ලස්සන තිබුණු විවිධ නැති වුණා නේද කියලා රූපයට වෛර කරලා අරූපයට කැමති ජාතියක් තව කතියක් තියෙනවා ඉස්සරට යනකොට බයයි ආලෝකවා තානිනවා සම්මැදී සාහිත්‍ය මුස්ම ගන්න මුස්ම ගන්න වෙනවා නම් අර විවේක වීම පාරක්ෂණය ද්වේෂකර කටයුතු නේ ඉතින් හැම දෙයක් කොහේකින් එක කැපේ කරා උගුලකට බුදුරජාණන්සේ අර කියලා දෙන රෝගයක් අනන්තෝට නිවන් කරගන්න. නිවන් කරන ඥානකොට නිවන් වීම සකසක් කරගන්න කියනවා නිවන් නිශ්චිතම බයක් ඇති කරගන්න කියන්නේ. මේ දෙකොල්ලම මේක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කමඨා සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා මන අහම අහම අහම දැනගන්න ඕනේ. ඒ භාවනා කරනකොට ඒ කාර්යමත් කරන විදිහට දියොත් එන්නේ එන්නේ ධර්ම ජීවෙන එක තමයි මේ භාවනා කරන එක නඩත්තරෝනේ පිටතිය. ඒක එහෙම කියනවා. නුනට පස්සේ ගුරු සවස්ථා මධ්‍යස්ථා සියුම් අවස්ථා කියලා ආරම්භය අවස්ථා දැන් අනුන හොඳට සියුම් වුණාට පස්සේ මේක ඉන්න පුළුවන් ආශාත්‍රාව වාති සම්බරභාවය ගන්න. උදේ බාරකට දුන්න අවස්ථාවක් දැන් ආරණේ වාර්තිකා කරනවා. ඒ මොකද යම්කින් වේගයක් සාහලයක් තියෙනවා. අනිවාර්ය ආරම්භක ඉන්නුණා පස්සේ පුදු කෙරුවට පස්සේ හිතන්න. කියන්නේ ඒක බාධා කරමින් එන සත්‍ය වේදනාන බලවල. තව කෙනෙක් මේ හිතරකමයි. හිතර ගෙලි මනාපමන පහළ. මෙන්න මෙතෙක් ගියාට පස්සේ යමක් ඇතිකමට හෝ යමක් නැතිකමට මනාපමනාප කටයුතු කිරීම තමයි උපති කියලා. යන තිබුණත් නැත දෙක විශේෂයි. මනාපමනාප පාලන කර ඉන්නවා නම් මේක සාමාන්‍ය පාඩම් කියන්නේ ඇතත් නැතත් ඒක සමහිත කරා. ඒ කිසිම ආකාරයක කරන්නේ. මෙතන නීතිය ප්‍රශ්නේ ඉතින් කෙනාට මේක ගන්න පිටට අමාරු හොයාගත්ත මේ ඉස්සරහ මේ කප්පටි කොයි භාගවල ගන්න. එහෙම නැත්නම් ඉච්ඡන් මේ ගණනාවේ කාර්ය ප්‍රතික්ෂේපක ඉෂ්ඨ නැගේ කරන්නේ ආනේ දෙකේ තමයි බුදුදාන වහන්සේගේ සුවිශේෂ ඥානය මානව මානසික නැතර පරිණාමයේ ඉදිරි කෙරෙන්නේ නාස්තිය කියන අශෝක ධර්ම කාපාවේ නැවත් අරමුණ ඇත අරමුණ නැත දෙකට සාධිත කරන්නේ දාන්න පුළුවන් මම කරලා තියෙන ඕම බලන්න ඉන්සර්ට් කරන සිස්ටම් කොටස් නාමයක් කරන පාඩම් කරන ස්වාමීන් වහන්සේ वेदनावकावत सुख वेदना सुख वेदना पर संहिता यासस आयस संहिता इनमें विविध पूर्वक्रांति अनेक एवं उच्च काल में අතිලෝක ධර්මයේ කාම්පාණු වීම කියන වචනේ අහලා තියෙන විෂ දැන් මේ ඕස්ට්‍රේලියාවේ පිළිමක මේක කියලා දෙන උත්සාහ කරනවා ලාභයටයි පාඩුවටයි දෙකම සමීකරණ කියන ලෝකේ මොකක්ද බිස්නස් ජයපරාජය දෙකම සමීකරණ කරලා ඔලිම්පික් ගිහින් මරාගෙන ඉන්නේ ඡාගේ තියෙන මිනිස්සු ජයපරාජය පිළිගන්න පොඩි කරන්නේ. ඔලිම්පික් එකක් කරන්නේ ඔලිම්පික් එක. උන් ගහ ගන්නවා. අද අද අපේ මිනිස්සු දුක් වේදනාට සැප වේදනාට සමහිත සැපටයි දුකටයි සමහිත කියනවා. අපිට අර නිකන් අමලකට කියලා හොයලා තියෙන නිසා කාපියක් නැත්නම් තමයි ඒ ආවර්තනයේ අපි කියන තීන් කරනවා. දෙකෙන් ගියාට පස්සේ කිනාට පුළුවන් කමක් තියනවා නම් මේ එක විශේෂ සමහිතතාව යා දැනගන්න වෙනවා දැනපත් වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් දැනපත් වෙනවා ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්ම එක තුළ දැන් ඉතින් හේතුඵල ධර්ම එකට දීලා ඔබ විනිශ්චය කරන්න එපා ඔබ මනින්න එපා ඔබ මගේ කරගන්න එපා බලාන ඉඳපත් දැනපත් වුණොත් ඇවිස්සනවා ඇවිස්සුනොත් දැනපත් වෙනවා ඔබ මම හිතියත් නැත්නම් ඔච්චරමයි ඔබ බලාන ඉඳපත් ඒක කරගන්නවා මේක අපි කියන්නේ කෙරුවනේ පුරන්න විහාරයි භාවනා කරනවා අපා වෙනවා අන්‍ය වෙනවා අල්ප කරනවා මේක කරනවා දැන් කෙරුව නැති කරලා වෙන දේ දිහා බලනකොට එහාට පිළිකා පිච්චිතයක් ඇතිවෙලා තියෙනවා හරි සරසමක් තියෙන්නේ හේතුවක් සහය විවේකයේ හේතුව හරි වශයෙන් අවිවේකයේ අවිවේකයේ හේතුව පරිවර්තනයේ ඒක මේ දෙකකට සමහිත කරනවා එයාට මාය දාන උගුරුවලට අහු වෙන්නේ විනිශ්චය කරන්නේ. ඉතින් ඒ තාප්පේ ඒ උපදිත වෙන්නේ කියලා කියනවා. ඒ උපදින්නේ කියලා ආව පස්සේ එයාට කරදර නැතිකම නෙවෙයි තියෙන්නේ. කරදර කරදර කරන්නේ. ඒක ඉතින් කරදර ගන්නෑ. කවුරුත් මොකද ආදී දේවල් කියන්නේ කරන්නේ. ඒක කරන්නේ. මේක තමයි කරන්නේ. කියනවා කියන්නේ කරලා යනවා. කරන්නේ. ඔක්කොම කියලා දෙන ඔක්කොම අත ඔක්කොම නම් නේද නැත්තම්. අස්තිමිර විහිලා කරනවා. අපි කියන්නේ ඒක ගණනක විකාරයේ ඉන්න කරන්නේ මේ විසුපාක කරගන්නවා. එහෙම කරන්න ඕක නැහැ. එනම් මේ මිනිසුකල කියලා මේ අකුසී දෝරන මොකෙන්ද? ඒක නවත් කරන්නේ ඒක නරඹන්නේ. ඔය කවුරු මනසාතිය කියනවා කියනවා දෙවි ආත්මදී පහමිට බලන්න. ඒක තමයි අන්තිමට කියනවා තේල් තියෙන සංසාරයෙන් කාමයේ මුදිනවා කියලා කියන්නේ. සිතකින් කියනවා කතා කරන දෙවි අපකරා පැමිණෙන ඕල් අරමුණක් විසින් මනාපමනාව පාරුණා අක්කා. අරමුණාවට දැක්කට මොදක්කා වගේ අමුරට නෑ වුණා වගේ දැන්නට නොදන්නවා කියන දේම පහත් වෙනවා. දෙකටම සුරක්ෂා දෙන්නේ එක නැතනම් අනුශාසිතයි. අපි ඒක පරීක්ෂා කරන්නේ අපි සමාජ වගේ කීම වලට අරගෙන. ඒ නැත්නම් විතුරන් වලට අරගෙන මේ ලෝකෙට දුක එක ප්‍රෑන්ක් කරගන්නවා. කොහොම මේ ළඟදී අපි ඉස්සරහට කාගදී අන්තිම පස්සේ ආවම දැන් අපි කාටි අගල උත්තර කරනවා. ඉස්සරහ පාඩුවේ අපි අගල උත්තර කරනවා. ඉතින් මේ වගේ කතා කරලා අසුමාතිය චිත්ත සමාධිය ඉලක්කම් කරනවා. කිසිම කෙනෙකුට ප්‍රකාරව කියන දෙයක් කිසිම දේශපාලනයකට මේ කියන්න බෑ. දේවල් ඕනේ කරලා තියෙන කරනවා. ඒක හොඳට වැඩ කොයි කෙනෙක් හෝ කරගන්න ප්‍රාප්තිය නෑ. ඒක පැහැදිලි මාර්ග ආක්ෂිප කරගන්න. කිසිම කෙනෙකුට වාක්‍යයේ සංවිධානයේ කියන්නේ මාර්ගය. අන්‍යයන් පළවෙනි දේ අපි පාවිච්චි කරන්නේ ගන්නේ දෙවි දෙවියෝ යනකොට ඒකකට ඔය මොකක්ද චිකන් ගුණ්‍ය ස්වයින් ෆ්ලූ කියලා දැන් මුළු ලෝකෙම මේ යනවා කියන පුදුමාකාර බයක් ඇතිවෙන මරත්ව යනවා මගේ ඉන්නවා මම යන්නේ කොහොමද මට ගන්න නැත්නම් මොකද එන දේ අපි ඔක්කොම ඒක මම කිව්වා බුදුරාමයේ ඇවිල්ලා නෝවි දෙකා කොහොමද මයින්ඩ් එක යනකම් මම කියන නම ඇහුවා. මම අනුකට නම් කිව්වොත් නෝමිදී. මම පාරේ පාරේ වෙලා මට ඉන්නත් මම කියවා සිද්ධාර්ථ වුණත් මම කරත් දෙයක්. ඒක මාත් මම මෙන්නා කියලා මේ කාමයේ මේ පැත්තේ පැතිලා තියෙනවා. ස්වයං කුටේකස් කියන්නේ තමයි කරපයි. ආසික විද්‍යාශීලී කරන කියලා දෙවේ රෝගී විද්‍යාවට ආරෝ විශ්වවිද්‍යාලය. ඒගොල්ලෝ කන්ටයින් වලට දෙන්නේ කියලා දානවා. ධර්මපතේ වල දානවා මේකේ. මම කියන කතාව මේකේ ප්‍රතිෝපිය කරගන්න බැරි වුණා. ඒක ලිබරලා කියන මෙතනක් එන්නේද තියෙනවා. මෙන්න මේක විතරයි මේක කියලා. ඊට පස්සේ මේක පරාට ගන්න ඔක්කොම ඉතිරි. මුළු ඇමරිකාවේම ආර්ථික කඩාවැටෙද්දී මේ මේක හදපු කම්පැනි විතර ආර්ථික හස්තියේ තියෙනවා. ජාතකයි දැනට පිටකරන්නේ වැඩි කාලෙක. ඉතිරි කරනවා නම් නැහැ නේද? නැක්ෂිමානේ ඒ ආදම් කියන එකේ තියෙන වචන ඒ සූත්‍රයේ මාත්‍රේ කරන මොකාට තමයි මාන දැන් ඒක මොන හරියට කියනවා ගමේ මිනිස්සු ගාවිය කියන කතාව කිසිම සංවිධානයකට යන්න එපා මම දැන් එක සංස්කාරේ විරුද්ධව කරන්නේ නැහැ ඒ කියනවා තමයි සාමි ශක්තිය ගන්න ලෝක ශක්තිය මේ වර්තමාන මොහොතේ තියෙන්නේ ඒක අදාහරණ මේක අදාහරණ සියලු දේව මනර පට ඒ සියලු දේශපාලන සුබින්දුත් පයි ඒ සියලු ආත්මඥාන ඔක්කොම අවලං වේ ඒ කවකෝ කරගෙන අපට අවශ්‍ය නැහැ තමයි ඒ කීප කරා ඉතින් කොහොමද මේ වැඩි දුරට කරන්නේ මම දන්නේ නැහැ එනවා තේරෙනට මනුෂ්‍ය හැමලා කියන පරිදි දින ගැඹුර මනුෂ්‍යයන් තේරෙන්නේ අපේ මනුෂ්‍ය ඉන්නේ ගණනකට කාර්යය. ඒ ගණනකට ඉන්නේ කිව්වොත් ඔබ ගණනකට කාර්යය කියලා. මේ මොඩල් ප්‍රතිනේ ගන්න පුළුවන්. ගණනකට මොකක්ද කරන්නේ? ඒක හරියටම නෑ. ඒක පොදුකම. ඒක තමයි ඉතින් විදිහේ නැත්තම් මම කියනවා කරත්ත බඳගත්ත මීහරකෙක් වගේ අවුරුදු කරා. ඒක නැලේ ඒක න්‍යායවත්. ඔක්කොම කරලා නම් තාපේ හොම්බන් ගිහිලා අපි හතර පිටවට දිනනවා. මේ ඉතල මොකක්ද මේක හදාගන්න ගන්න. ඒ කියන්නේ සාමාන්‍යම කවදාවත්. තමයි අත්පොතේ ගන්න අත්පොතියලා. ඒක නිසා අපි එක චිත්තක්ෂණයක් හිතන්න අපි ගන්න ආරම්භ දෙක ඥාන දුවා කියන එක. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් මේක තියෙන මේ අරමුණේ දැන් කියලා. ඒක තමයි ඒ ඒක තමයි මම ජීවිතේ කියන්නේ. ඒක දිගට පවත්න එක තමයි නිවන සාක්ෂාත් කරනවා කියන්නේ. මෙතන කවුරු හරි ඉන්නවා නම් එක මොහොතකටවත් මම දැන් මෙතන ඉන්නේ කියලා දැනගන්න බැරි කෙනා ඒක හුත්තම නිදර්ශනයක් යට භාවනාවක් අභෞවිත. කොච්චර මහන්සියක්ද? එක චිත්තක්ෂණයක යන්න පුළුවන් නම් භාවනාවට සුදුසු සාකච්ඡාවක් සුදුසු කරනවා කියන්නේ චිත්තක්ෂණේ එක දෙකක් කරගන්න දෙනවා අපිට. අරමුණට තියාගත්ත හිත තවත් එක චිත්තක්ෂණයක්. තවත් එක චිත්තක්ෂණයක්. ප්‍රතිගින් කියන අවශ්‍යදායක කාරණාවක් තියෙනවා. සූත්‍රයේ පැත්තේ බලනකොට එක දිගටම අරමුණක චිත්තක්ෂණ කීපයක් දියුත් විතරයි තමයි ප්‍රත්‍යක්ෂණය. එක චිත්තක්ෂණයක හිත එක චිත්තක්ෂණයක ආරෝහණයට ගියාට ඒක මත කියලා ප්‍රත්‍යක්ෂණය කිරීමේ ශක්තිය එක චිත්තක්ෂණයක කොටයි. චිත්තක්ෂණ පුනරකට යනවා. ගියාට තමයි තමයි බලන්න පුළුවන් මේක මම මේ දිගටම ඉඳලා තියෙන්නේ. ඒක ආරෝහණයට කියලා කියන්නේ ආරෝහණකට හිත තියලා ඒක Java කැදෙන්නේ. Java කරන පස්සේ තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපිට කොයි වෙලාවක හරි මම දැන් ඉන්නේ ආස්වාසේ කියලා ප්‍රත්‍යක්ෂණය කරනවා. මම දැන් සතියේ ඉන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා. ඒකත් ඒ අරමුණ එන චිත්තක්ෂණ ගන්නවා. ඒක නිසා සද්ධා අවශ්‍යයි. අපි උත්සාහ කරන චිත්තක්ෂණ ඒ විලාස දකින්න කරන කරන කරන යාපක ඉඳන්න තියෙනවා. ඉතින් ජාම කැටීම තියෙනවා. ජාම කරන පස්සේ තියෙනවා. මෙන්න මේක මම ඉඳලා. ඊට පස්සේ ආවත් කාරණා තේරුම් ගන්න කොහොමද ඒකේ කියලා දන්නේ කියලා. ඒ අනන්‍යතාවය තියෙනවා වෙන්නේ ඒක නෝ. මේකම කොහොමද ආස්වාදේන නාස්කාරදී දීපලද ආස්වාදේන නාස්කාර මොසවදන ඒ අරමුණේම සිටි බවට වෙන දෙයක් නොවන බවට දැනගන්න මේ අත්‍යන්ත ලක්ෂණය අපි සාමාන්‍ය ජීවිතේ කවදාවත් කියන්නේ අවස්ථාවක් තියෙනවා. සංකාර සුද්ධ කරන භාෂාවෙන් විතරයි අරමුණ මේකයි. මේක මේකයි අරමුණේ වැටුනේ මේකයි කියනකොට අන්නේ කාරණාතුම කරන්නේ. ඒක බාලාංශ පන්ති වැඩ. හැබැයි මහා කාර්යවලට පුරුමකට බැරි ප්‍රශ්න. බාලාංශ වැඩ. මහා කාර්යවලට ඒක නෑ. ඒ දුරු පන්ති සංජය හරියට මේක කියලා දලා. උනාදී කියලා දුන්නා. උනාදී කියලා කොට සංනිවේදනය වෙන්න නම් මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා අරමුණ නම් කියන. මම ඉදිරියේ ඉන්නකත් ඉදිරියේ ඉන්නකත් ආත්මා කියන. ඒකට ආස්වාදක ප්‍රසාරද පිළිවෙල ඇකිලිමගේ ආත්මාව ගැන ඊපස්සේ ඒක මෙනෙහි කරාද මුලිච්චුණාද ඒකට හිත දාන්න පුළුවන් වුණාද කියන දෙක. අපි ආනාපාන ප්‍රත්‍යානිකයට අපේ ආනාපාන කියන්නේ විනාඩකාරණු ප්‍රත්‍යානිකය. බුදු ප්‍රතිපදාවක් ඒක තමයි දැන් ආරම්භක තමයි. කොහොමද දන්නේ මේක මතකයක් නෙවෙයි, දීනයක් නෙවෙයි, අස්පනා පිටු දෙයක් කියලා. ඒකට ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා දැනගන්න කොට යන්නේ අකුටික කියන්නේ. මේක අපදානයේ සම්පායන කියනවා. ඡාවියාවේ සැපේලා කියනවා. එක වෙලාවක මේ පාඩම ඉගෙන ගත්තා. අපි කියන කරනවා මේ අරමුණක සතිය පිටලා ඒක ප්‍රත්‍යක්ෂණය කරන වෙලාවේ අපි විවේකයි. ඒක තමයි සාතික වෙන්නේ කොටසක් වාතාව දෙන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේදී සම්දමනක හැකන අපිට ඒක අපිට කියන්නේ. අපි අවුරුදු 100 ගන්න ජීවත් වුණා. අපි ජීවත් වෙන්නේ මේ සිද්ධාර්ථ වෙන කරණ තියෙන දේ ගැන කල්පනා කරන විදිහ වර්තමාන ඉදිරිපත් වෙන දේක් මේ වෙලාවෙම ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒ කියන්නේ අනන්‍යතාවය දක්වන්නේ. කියන ලක්ෂණ දැනගන්නවා නම් ඒ ඒ චිත්තක්ෂණේ කිසිම කෙලෙසක් නැහැ. සීල සියක්ම මේකේ තියෙනවා. ඒ චිත්තක්ෂණේ ප්‍රතිචාර. ඒ කියන තදංග නිකුති. මේසයි තදංග නිකුති පෙන්වන වාසේ තමයි යෝගාවචරයට විශ්වාසයක් පහළ වෙන්නේ. කාර්යය කරන්නේ කියන කවදාවත්. විගතපත් වෙන කටයුතු තමයි අපි ආශීර්වාදී භාවීති කෞලී වරෝතු කියලා ආශීර්වාදේ තමයි අපි කොයි වෙලාවක හෝ ආනාපානෙ ඉන්නවනම් ආනාපානෙ ඉන්නවා මොකෙන්ද දාන්නේ. ඉහිණයක් නෙවෙයි දාන්නේ. මාතකයක් නෙවෙයි දාන්නේ. අස්පනාවිට වෙන්නේ දාන්නේ කොහොමද කියලා ඒ කාරණාව විදිහට මෙතන හැරෙරගත්තා. යාත් මේකට පටන් අරගන්නේ මෙතන ආස්වාද වෙලාවේදී මම ආස්වාදයේ ආකාර දැනගන්නේ එහෙමයි සවචනසිකා. සර්වඥාන්සේ කවුරුද දැනගන්න ඕනේ නම් මට ආශ්වාසය දැනගෙන ඉන්න තියෙන හැකියාව නැතිද ඒක තමයි මම කරපු පිට. ඒක තමයි මට තේරෙන්නේ මේ ආර්ය ලෝකයේ මට ආගෙන මුංචි විද්‍යා. දෙවන චිත්තක්ෂණය තුන්වෙනි චිත්තක්ෂණය පුරාණ අපි තහවුරුවක් කරනවා ඒක කියන මහාවිතා. මහාවිතා කරනවා. අර ලැබෙන ආශයෙන් ප්‍රති මහාවිතා. ඊට පස්සේ බහුලීකරණ කරනවා. මේක තමයි දුක්ඛයේ සිද්ධ කරගන්න. ඒක නිසා එහෙම තේරෙනවා නම් මේ පවි චිත්තක්ෂණය තේරුම් ගන්න. ඒ චිත්තක්ෂණය විරපවත්තන වෙනුවට ආමාර බුදුමට මේක දාහනය කරා. මෙතුපාවල කීවල දිලා මේ නැගිට අවස්ථාව ශේෂ ගන්නවා නම් ඒක තමයි මෙතන අනුභවයෙන් සාධක කරන්නේ. ආමාර බුදුකින් කරලා චිත්තක්ෂණය පවි කරගන්න දාන්න කෙනෙක්. මේ තියෙද්දි අර දුකේ තියෙන ධාවේට හැබැයි සංඥාවයක අපි මොනවාරදී වහයාගෙන ගියාට පස්සේ අපි මේ නැවත ආරම්භ කරන්න වෙනකොට මේක අභිරමණය කරොත් ගන්නවා. අපි දැනගෙන මේ කුරුක ධර්මයෙන් කරන්නේ නැවත ආයි මේක දැන් කරන්න පුළුවන් ඒක නැති කරන ආකාරකත් ඒක අපි සම්මලාපය තමයි නැවත ආයි මේක දැන් ගන්නවා කියන ඒ නන්නතර විදිහට අරමුණ ගැනීම කරා පස්සේ සති පාඩලේ කියනවා. පිටිකේ බලන්නේ පාපිට කියනවා දරක ගන්නෝට දැන ගන්නවා. සත්ත සත්ව සහත්ත. ඒක පිටි අනේ වාරයක් පස්සේ මේක ඉහිත් කරලා ඉතින් ඒකට අපි මල්ටිකාස්ටිං කරනවා කියන්නේ මේක මාරුණී වෙනවා. උන්ගේ කියන්නේ ඉතින් ඒකට කිරීමක් අපි නතර කරලා කියනවා. මොකද මේක කියන්නේ ඒක ගියාට පස්සේ නික්ලේශී අරමුණට නිර්මල අරමුණට ශේමයට ගන්න පුළුවන් නේද? උපනාදේශනා කරන අසෝහං විරජං කේතං ඒකම කරා. මේ අන්නතරුණ සෝකන කරොතත් ඉඳ ගන්න ගන්නවා. රාජස්නත්තෙන් ඉඳ ගන්න පුළුවන් නම් ශේම භූමියේ ඉඳ ගන්න ගන්නවා නේද? ඉතින් අපිට අපිට දෙන්න මානසික ඕනේ පස්සේ මතක් ඕනේ නැතුව කරා. මොකද බුදුහාමුදුරුවෝ එතන ඉඳලා මගේ මධ්‍යස්ථානකට තමයි. හේමෝගේ විතරක් මායя හඳ චිත්තක්ෂණික පාරදීපා මේ කතාව. ඉන්නදී මොනවාරද මායя නැහැ ලෝකෙට. ඉන්න තමයි දුකන් තියෙනවා. ඒකමනේ එන අරමුණ වල ආදරණය කරන්නේ කියලා ඒක අපි සංකනිකාරය. සංකනිකාරය ඒකත් එක්ක සාපේක්ෂව තමයි විවේක ස්ථානයේ අනුකරණයට තියෙනවා දෙවැන්නේ විවේකීට සම්බන්ධ නැහැ. අතරේ මානසික සුසුමාවක් අවශ්‍යතාවයක් නැහැ. කාර්ම සවසන අනුකරණයට මොකුත් නැහැ. කාටවත් මම ගංගාටි වරක් නැහැ. කාට ඉතින් හරි ආශාවක් තියෙනවා මේක කටි කපිතා දුක් පීඩිත ඉන්න කෙනෙකුට නිවන් දැකලා වැටකදී තියෙනවා මේ චිත්තක්ෂණය මෙතෙන් එක ගන්න පුළුවන් කියලා කියන කොම්බිස් නැති වෙන්නේ නැහැ. මේ නරම කියලා කියන්නේ මම මට දුන්නේ නැහැ. මුලින්ම බලාපොරොත්තු නිගමනින් අපේ ආරම්භපත් දූෂිත වෙච්ච ප්‍රත්‍යක්ෂය. ඒගොල්ලන්ට මේක දාලා පැත්ත තමයි හිතේ දෙතන තමයි ඒක උත්තර හොද්දන්න. පොළොවට වර්තමාන විතර ගන්න චිත්තක්ෂණය. ඒක නම් මේ මම දෙන්නේ නැහැ. වෙච්ච අපරාධය ගැන කතා කරලා ඉන්නවා නම් ඒක තමයි. ඒකෙන් තමයි බුද්ධ දාර්ශනයක් තියෙන්නේ. ඒක ඕනම දුකකට පිළිකාරණ කියලා ඒ සැකිලා මොනවාම ඒකට එක චිත්තක්ෂණයකට නික්කේෂි වර්තමානයේ කියන උදාසීන ආරම්භක විපදාන පුළුවන් බව ඉතු කරන්න පුළුවන් නම් ඒක අවශ්‍යමක් ඒක අමාරුම දෙයක් මේ අමාරුම වෙන්නේ මේ දෙකේ නඩත් පිළිවෙලට ලෙඩරෝනේ කියලා කියලා දෙන්න ගියා. අපිට ඔන්නේ කියලා ඉන්නකොට ආහාර සම්පතක්. ඕන කෙනෙක් අමාරුවට නැතිනවා මට මේක තරක් බලන්න ඉස්සරහ හරියට කියලා මම පොඩ්ඩක් කතා කරනවා. කොහොමද මම දුක් පරීක්ෂණ දෙනකොට කරලා බලන්න බැරිද කියලා. දැන් කරා බලන්න යන්න ඕන නෝ මට මේ කතා කරලා වගේ නැත් නැත්නම් දරුවොත් නැත්නම් අම්මාලාපත් නැත්නම් මන්දිත් නැත්නම් මෙදිත් නැ ඉතුගේ උදාහරණයක් ගන්න තියෙනවා එතන සියලු එතන සියලු චිර උදාහරණයක් ගන්න නම් සියලු පා දැන් මෙතන ඒ වල ගෑනේ දුන්නා තෝරන මොනවද ඕන හිතාගෙන මේ ගෑනේ විතර කරගෙන යන්න පුළුවන් සංගයන මොන තරම් නින්දා කරාද මම බුදුරජාණන්ගේ මොනවාක්ද කියලා කියන කතා කරද්දී ඔතනදී වේද වේදනා අමේ මාර්ගවත් මොනවාද කරලා මචං කරපස්සේ මුස්කාරන්නේ මේ වැඩ කරන කරන ලක්ෂණ සිහියක් කරලා දාහක් කරනවා මම නතර කිරීම දැනන්නේ නැහැ කවදාවත් මම නතර කරන්න නැහැ ඒ බුදුනාථේ තකතිරු මේ කලබල වෙච්ච තැන්වලදී අපි එකම ගහන්නේ නේද? ඒ වගේ මොනවද උනා පිළිතුරු දෙනවා අපි මේ හිතනවා දතියක් මාත්‍රිකට බැහැ. දුර රොබේ කම්බේදී නිසා බැහැ. මහතරකේ නිසා බැහැ. මේ මේ පබ්දේ අනුකූලී ආකාශයම අංගකරන නක. ඒ ඔක්කොම ජීවිත කරනවා දේවකට පස්සේ තවත් මෙලක් හැදේ. මේක කාටවත් කියලා දෙන්න නැතුව ඉන්න බෑ. ඕහරි ඉතින් මොනකට කරනවද කරනවා. යන්නයි. ඕන කෙනෙක් කමියු කරන්න බෑ අපිට කරන්න බැරි තමයි ඒක කොහොමද? මොකක්ද කියනවා? මේ තස්නේ යාවා. අපි කියන ප්‍රශ්නේ දෙකක් ප්‍රශ්න දෙකක් තාවකාලික හරියට. මේ තමයි ආසනික මුඛ්‍යම පාඩම. මොකද කර්මයේ කියන හතරම හදාතු නෙවෙයි කිසිම සුදුසුකමක් නැහැ මේක. අපි අල්ලගත්ත පරිපූර්ණ පරිපස්සයන් ධර්ම නායන ධර්ම සංගීතාරාමන්ත කියලා තමයි කොනාකාමි විවේක දීපතික සුදුසුකම තමයි. අපි අතර තියෙන පොටෙන්ෂියල් එකක් තමයි ඒකේ අහලා තියෙන ප්‍රවණ ප්‍රවණ භාවය. possibility ගන්න පොටෙන්ෂියල් එකේ සුදුසුකම තමයි. යන්න ඕනේ නම් යන්න තියෙන විභාගයක් නිසා අපිට වෙලා තියෙන අපි ඒකට නෙවෙයි කියන්නේ ඒකට නෙවෙයි උදාහරණ මේක දුන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒ නිසා මොනවාරෝ හොයලා හොයලා තියන්නේ දැන් මේක නන මේක හැමෝම මේකටම ඉන්දරනේ ඒ ඉන්දරේ භාවනාවේ එකක් නෙමෙයි මුතුමේ ඥානේ සාකච්ඡාමේ ඥානේ දැන් ඒ නිසා භාවනා කරන ගමන් ඒක දෙන්නේ මේක නිදි කරගන්නවා නිදි කරනකොට තේනවා භාවනා නොකරන යාගදීනක වදින සුතමිනානේ තේරෙනවා ඒවත් සාපච්ඡමිනා තේරෙනවා එහෙම කරලා ඒක තේරෙනකොට භාවනා කරන්න සාධාරණයි තේරුම් ගන්න භාවනා කරනවා මේ දෙකත් එක්ක ඉඳලා යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර පරමාර්ථ වශයෙන් නිවිති නැති උනා තමයි ඉන්නේ ඉන්නේ ඉන්නේ තමයි මේ හුදේ කරා කියලා තමයි ඉන්නේ ඉන්නේ සම්පාද කරන්නේ විවේකයේ සතුට සම්පත්‍තික අවස්ථාව. මේ සම්පත්‍තික අවස්ථාව දෙකේ තියෙන එකක් මේ යන කියන එකක් දෙකේ එක. නියතවට සමාදන්නේ. මනුෂ්‍යකම කියන්නේම දුර්වස්තු. මනුෂ්‍යකම කියන්නේ නිවැරදි. අපි අහක දාන දේවල් දාගෙන කරන්න බැහැ කියලා කිව්වොත් කරන්න පුළුවන් කියන හැඟීම ඇති කරගන්න ධර්ම දේශනා කරේ ධර්ම දේශනා කියවුවානේ මේ දේ පිළිබඳ ඇති සංඥා පාරිවිත මේ ධර්ම දේශනා සීක්වාසන වේවා ප්‍රාර්ථනායි ධර්ම දේශනා කරනවා සිතනා සුඛතාවීවා